ඒ නිසා හැම දිනාම ඊ타මත් ඕනකමින් නොඑක් නොඑක් අරමුණු වල සිත දුවන්නට නොදී හිතේ එකඟකමක් ඇති කරගෙන මේ මොහොතේදී මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි අනන්ත සංසාරේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ඕන තරම් මේ ලෝකේ පහළ වෙන්න ඇති. අපිත් මිනිස්සු වෙලත් ඉපදින්න ඇති. සද්ධර්මයේ තියෙන වටපිටාවක වටපිටාවකත් උපදින්න ඇති. අනේ සමහර විට අපි මිත්‍යා දෘෂ්ටි පෞලක මිත්‍යා දෘෂ්ටි කුලයක ඉපදිලා සමහර ආත්මවල ඇස් පෙනෙන්නේ කන් ඇහෙන්නේ ඉන්ද්‍රිය අංග විකලතාවයටපත් වෙලා එහෙමත් නැතිනම් හඟවා කියන අර්ථයක් තේරුම් ගන්න බැරි නුවණ නැති මන්ද බුද්ධික ස්වභාවයෙන් යුක්තව ඉපදිලා ඒ කරුණ නිසා බුද්ධෝත්පාද කාලික මිනිසෙක් වෙලා ඉපදුනත් අපිට ධර්මයේ වැරදුනා පින්වතුනි ඒ වගේම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකේ ඕන තරම් පහළ වෙන්න ඇති. අනේ ඒ කාලේ අපිට මනුස්ස ලෝකේ ඉපදෙන්න බැරි වෙලා අපි പ്രേත ලෝකේ ඉපදලා ඉන්න ඇති. එහෙම නැත්නම් අසුර ලෝකේ ඉපදලා ඉන්න ඇති. එහෙම නැතිනම් අපායේ අකුසල කර්ම කළා දුකේ පැහි පැහි ඉන්නවෙන්න පුළුවන්. නැත්තම් තිරිසන් ආත්මයක ඉපදිලා වින්ට ඇති. අනේ එහෙම හින්දත් අපිට සද්ධර්මයේ වැරදුනා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා අනේ අපි සමහර විට අසඤ්ඤතලය වගේ දීර්ඝායුෂක රූප භවයක ඉපදිලා ඉන්න ඇති. ඒ ධර්මයන්ට තියෙන වටපිටාව අපිට අතහැරුණා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඇති. අපි දීර්ඝායුෂ්ක අරූපී බ්‍රහ්ම ලෝකයක ඉපදිලා ඉන්න ඇති. ඒ සද්ධර්මය අපිට වැරදුනා. මේ විදිහට සද්ධර්මය හම්බ වෙනකොට අපි දුබලයි, අපි ප්‍රබල වෙනකොට සද්ධර්මය නෑ. තව කාලවලදී හොඳ නිරෝගී ආත්ම භාවයක් හඟවා කියන අරුත් ඇති තේරුම් ගන්න පුළුවන් නුවණකුත් ඇතුව ලෝකයේ අපි ඉපදිලා. අනේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ නෑ. සසර දුක්ගේ නිවන සද්ධර්මයේ මේ ලෝකයේ ඇත්ත ඇති හැටි පෙන්වන ඇස් දෙක පාදලා දෙන්න ගුරුවරයෙක් ලෝකේ නෑ පහළ වෙලා. ඒ හින්දාත් අපිට ජීවිතයේ ඇත්ත දැක ගන්න බැරි වුණා. සද්ධර්මය කියලා 아무තු දෙයක් නෙවෙයි. අපි තුල හැමදාම පැවතුණු හැමදාම පවතින ඒත් අපිට නොදකින අපේම ජීවිතවල ඇත්ත. ඒ ඇත්ත අපේ ජීවිතයේ ඇත්ත අපිට බලා ගන්න පෙන්නඳ උගන් පෙන්නන පෙන්නඳ උගන්වන ගුරුවරයෙක් හම්බුන්නේ අපිට. ගුරු ඇසුරක් හම්බුන්නේ අපිට. ඒ ඇසුර වැරදුනා හැමදාම. පින්වතුනි හැම දිනෙකම මෙන්න මේ දුෂ්ටක්ෂණ කියන ෂණේ වැරදුණු අවස්ථාව නිසා භවය හැසිරෙනවා. ඔහොම කල්පාන්තර ගණනක් සැරිසරලා හුබ්බේචකත පුඤ්ඤතා පෙර පිං කළ ඇති බව නිසාම යම් කිසි කෙනෙකුට මේ අෂ්ට දුෂ්ටක්ෂණයන්ගෙන් තොරව බුද්ධෝත්පාද කාලෙකුත් ලැබිලා හඟවා කියන අරුත් ඇති නිරෝගී මනුෂ්‍යාත්ම භාවයකුත් ලැබිලා සසර තුග්ගිනි නිවන සද්ධර්මයේ තියෙන වටපිටාවකුත් ලැබුණොත් ඒකට කියන ෂණ සම්පත්තිය කියලා. පින්වත්තුන් දන්නේ නැතුව ඇති ඕගොල්ලන්ගේ ජීවිතයේ තියෙන හැම වටිනා වස්තුවකටම වඩා බාහිර ගෙවල් දොරවල් වල ඉන්න සවිඥානික අවිඥානික තියෙන වස්තුන් හැම දෙයකටම වඩා ඕගොල්ලෝ ගාව වටිනාම වස්තුවක් තියෙයි ෂණ සම්පත්තිය තියෙ යෝගලන්ට එපමණකින්ම ඒ ජීවිතේ පුදුමාකාර වාසනාවන්ත ජීවිතයක්. ඉතින් මේ ෂණ සම්පත්තිය ලැබුණු වෙලාවේදී මේක වරද්දවා ගන්න එපා කියන අවස්ථාව මතක් කරනවා. ඒ නිසා හැම දිනාම ඊ타මත් වූ මනාවෙන් අද මේ දේශනාව ශ්‍රවණය කරන්න කියන කාරණාව මතක් කරනවා. ඒතරම් වමනාවකින් ඒතරම් ඕනෙකමකින් ඇයි අපි මේ ධර්මය ශ්‍රවණය කළ යුත්තේ? පින්වත්නි සසර ඇති දුක් සහගත බව නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කොටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්දහවතං සංසරිතමමං චේවතුම්මා කංච මහණෙනි මේ සසර අති දීර්ඝයි මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පණවන්න පුළුවන් කමකුත් නැහැ අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා බොහෝ කාලයක් දුක් විඳින ලදී කියලා පෙන්වුවා. සසර දුවන සැරිසරන ලදී කියලා පෙන්වුවා. පින්වතුනි අපි නිකම්ම සසර දිව්ව සැරිසරුව නෙවෙයි මේ දීර්ඝ සංසාරේ මව්මල දුකට පියාමල දුකට සහෝදරය සහෝදරී දුව පුතා ඥාති හිතේසින් මල දුකට අඬපු කඳුළු එකතු කළොත් සිව් මහා සමුද්‍ර ජලයට වැඩි කියලා පෙන්වුවා. තිරිසන් ආත්මවල ගලාගෙන ගිය රුධිරය එකතු කළොත් ආත්මවල ඉපදුණු වෙලාවේදී බෙලි කැපුම් කනකොට ගලාගෙන ගිය රුධිරය එකතු කළොත් සතර මහා සාගර ජලයට වැඩි කියලා පෙන්වුවා. මෙච්චර සසර දුක් විඳලා තියන අය නමුත් භවයෙන් වැහිලා නිසා අද අපිට පෙනෙන්නේ නැහැ. පින්වතුනි නොපෙනෙනවනම් ඒ ටිකත් පැත්තකින් තබන්න අපේ ඇස්පන අපිට පෙනෙන අරමුණු දිහා ගන්න මේ භවය තුල ඉන්න සත්වයෝ ලෙඩ රෝග වලින් කායික මානසික පීඩාවන්ගෙන් මොනතරම් දුක් විඳිනවද කියලා මරණයේ ප්‍රභේද කොච්චර තියෙනවද මොන මොන විදිහට මැරෙනවද කියලා බලන්න මේ හැම ගතියකටම අපි අයිති නේද කියලා බලන්න මේ ලෝකේ ඉන්නකොට පින්වතුනි මම දවසක් දැක්කා මියගේ සහෝදරයෙක්ගේ කුණු වෙච්ච දේහයක වැగిරෙන වතුර මගේ බුදු මල්ලි කියලා ඇඟේ ගා ගන්න කෙනෙක්. එතකොට ඒ මනසේ මොනතරම් චිත්ත පීඩාවක් තියෙන්නේ නැද්ද කියලා හිතන්න තමන්ගේ දෙමව්පියෝ නැති වුනහම මොනතරම් අද දවසේදී ඒ අතීතය අතහරින්න අඬන වැළපෙන අය ඔගොල්ලෝ දැකලා තියෙදි කියලා බලන්න සිහි මුලාවටපත් වෙන ක්ලාන්ත ස්වභාවයටපත් වෙලා ඇද වැටෙන අය දැකලා තියෙ නේද අපිට සමහරයටපත් වෙලා තියෙ නේද පින්වතුනි ඒ බඳු සසර අපේ ඔඩුක්කේ තියාගෙන අපි මේ ඉන්නේ ඒ බඳු සසර ලැබෙන්න තියෙන හේතුව ඔඩුක්කේ තියාගෙන ඉන්නේ ඉතින් මේ අවස්ථාවේදී මම අද පෙන්වන්න හදන මේ දහම් කරුණු ටික අතිශයම ගැඹුරුයි. ගොඩාක්ම ගැඹුරුයි. බුදුදහම කියන්නේ හැම වෙලාවෙම ඊටමත් සියුම් ගැඹුරු සියුම් අර්ථයක් තියෙන ධර්මයක්. මේ ධර්මය අවබෝධ කරගත්තාම බුදුරජාණන් වහන්සේට ධර්මය අවබෝධ වෙච්ච දවසේ හිතුණලු මම මේ අවබෝධ කරගත් ධර්මය හරිම සියුම් ඊටමත් ගැඹුරුයි. විශේෂ නුවණක් තියෙන පඬිතයන් විසින් පඬිත වේදනීය ධර්මයක්. පඬිතයන් විසින් දත යුතු ධර්මයක් මේක. මේ බණ ටික මම අවබෝධ කරගත්ත දේ මේ ලෝකෙට කියන්න ගියත් මේ ලෝකයා කවදාවත් ඒක තේරුම් ගන්නෑ. මට නිකම් වෙහෙසක් විතරයි. ඒ හින්දා මම බණ කියන්නේ නෑ කියලා විතර්කයක් පහළ වුණාලු. කල්ප ගානක් පෙරම්පුරල බුදු වෙච්ච බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ නමක් ධර්මයක් දේශනා නොකළොත් ඒ කල්පයම නැසෙනවලු. එහෙම වෙන්නේ නැහැ. නමුත් ඒ කල්පයම නැසෙනවා ඒ ශ්‍රණයම කියනවා. මේ පරිවිතර්කයේ තේරුම් ගත්ත බ්‍රහ්මයා ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට දකුණු දන මඩල බිමට තියලා ආරාධනා කළා ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මයේ තේරුම් ගන්න පුළුවන් පිරිසකුත් ඉන්නවා. හැමෝම වෙනුවෙන් නෙවෙයි, ඒ පුළුවන් අය වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ අනුකම්පාවෙන් ධර්ම දේශනා කරනසේක්වා කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥානෙන් ලෝකේ බලනකොට දැක්කා අල්ප රජස් වූ සත්වයෝ මහත් වූ රජස් ඇති සත්වයෝ ඉන්නවා. මගේ මේ ධර්මයේ තේරුම් කරගන්න පුළුවන් අයත් ලෝකේ ඉන්නවා කියලා දැක්කා. ඊට පස්සේ දැක්කේ බැලුවාම එතකොට තමයි ධර්ම දේශනා කළේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකටත් හිතුණා නම් මේ ධර්මයේ ගැඹුරුයි කියලා පින්වතුනි මෝඩ අපේ මනසට තේරෙන පමණට ලිහිල් වෙච්ච අර්ථයක් පෙන්වන්න බෑ. පෙන්වන්න ගියොත් මෝඩ මනසට තේරෙන ධර්මයක් දේශනා කරනවා නම් ඒ දර්ශනයත් ඒ දේශනාවත් මෝඩයි.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 අපිට තේරෙන මට්ටම මෝඩ නොවුනා නම් මේ තරම් අඬා අඬා විලාප දෙමින් යන සසරේ අඬා අඬා විලාප දෙමින් එයිද? එහෙනම් මට අවබෝධ වෙන මට තේරෙන මට පහසු බන හොයන්න එපා. මට නොතේරුණාට මට අපහසු වුණාට මගේ මේ මෝඩ මනස මෝඩ ගතිය ගෙවෙන්න ධර්මය මොකද්ද කියලා එබිල බලන්න පුළුවන් තැනක් තියෙද කියලා බලන්න. බලලා ඒ ටික හොයලා මේ ඉන්න මෝඩ මට්ටමේ මිදෙන්න ඊට වඩා ගැඹුරු ස්වභාවයකට යන්න ඊට වඩා තීක්ෂණ ස්වභාවයකට යන්න ඊට වඩා අවදිමත් ස්වභාවයකට යන්න ඊට වඩා විනිවිද ස්වභාවයකට යන්න පුළුවන් වටපිටාවක් හොයාගන්න ඒ මට්ටමකට හිත හුරු පුරුදු කරන්න පුහුණු කරන්න පුළුවන් එකක් හිත එතකොට මේ මෝඩකම ගෙවිලා යනවා මේ මට්ටමේ ඉන්න දුක ගෙවිලා යනවා ඉතින් ඒ නිසා මම මේ අද දේශනා කරන්න හදන ධර්මය ඊටමත් තීක්ෂණයි පෙරපසු වචනයක් අතහැරුණු තීගාව වචනේ ඕගලන්ට බැරි වෙයි මම මුලින් අහන පෙන්නන කරුණ වලට මේක එහෙනම් කොහොමද මේක එහෙනම් කොහොමද කියලා එක වචනයක් අල්ලගෙන ඕගොල්ලෝ හිතේ දැම්මම අර්ථ හොයන්න යන්න එපා. එතකොට ඕගලන්ට ඊගව වචන ටික අතහැරිලා දේශනාව අවසන් වෙනකම්ම මේ කියන්නේ මොකක්ද කියලා ඒ ඇහෙන වචනයක් වචනයක් ගානේ අර්ථ වශයෙන් හිතට නගා ගන්න දේශනාව තුලම ඉන්න. දේශනාව ඉවර වුණාම කැටි කළ කැටි කළ මනසට අරගෙන මේ කිව්වේ මොකද්ද කියලා ඊට පස්සේ හොයන්න. ඊට පස්සේ අර්ථ විමර්ශනය කරන්න යන්න. මුලින්ම වචනයක් ඇහෙනකොට මොකද්ද මේ හාමුදුරුවෝ කියන්නේ කියලා ඒකට එවිලාවේ අර්ථ හොයන්න යන්න එපා. බොහෝ ඒ ඒ ප්‍රශ්නේ ලිහෙන වචන ඉදිරියේදී හම්බ වෙලා යනවත් ඇති. ඉදිරියේදී යනවා. නමුත් අපි මේ ප්‍රශ්නයක් තුල ඉන්නවා මෙහි වටිනා කොටසක් අතහැරිලා. නමුත් ඕගලන්ට මුලින් වචන ටික ඇහෙනකොට ඇතිවෙච්ච ප්‍රශ්නයක් තිබුණා නම් දේශනාව අවසන් වෙනකොට ඒ ප්‍රශ්නේ නෙමෙයි ඒ ප්‍රශ්නේ නිසා ඇති වෙන ප්‍රශ්න තියෙනවා නම් ඒවත් ලේයි. පූර්ණ දේශනාව ඉවර වුණාට පස්සේ සම්පින්ඩනයක් අරගෙන මනසට මෙන්න මේ වගේ එකක් මේක නේද කිව්වේ ස්වාමීන් වහන්සේ මේක වෙන්නේ කොහොමද කියලා ඊට පස්සේ හොයන්න. එතෙක් දේශනාව තුලදී Taman කිසිවක් උපකල්පනය කරන්න එපා. බාහිර කිසිම කාමාදී විතර්කයක් ගෙවල් දුරවල් ඕවා ගැන මේ මොහොතේ හිතන්න එපා. ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්න. හිත එකඟ තබා ගන්න දේශනාවට දේශනාව තුලදී ධර්ම විතර්කයක් වශයෙන් අරගෙනවත් මනෝමය යන්න එපා. ඒකද දේශනාවෙන් බැහැරයි අපි. ඒ නිසා හොඳට දේශනාවෙන් පෙන්වන්න හදන්නේ මොකක්ද කියන කාරණාව තුලම හැම දිනාගේම මනස හසුරවා ගන්න ওই විදිහටයි මෙතනදි විතරක් නෙවෙයි හැම තැනකදීම බණ ඇසිය යුත්තේ. ඒ බණ දහම දේශනාව අතරදී හොඳයි කියලාවත් විනිශ්චයකට ගන්න එපා. නරකයි කියලාවත් විනිශ්චය කරන්න එපා. හොඳ නරක දෙකම විනිශ්චය කරන්න අවසන් වෙනතුරුම අහලා ඊට පස්සේ ඇති වෙන අර්ථය දිහා බලාගන්න. එහෙම නැතිනම් අපි ධර්මය කියන නාමයෙන් ප්‍රපංචයක් තව ගොඩනගා ගන්නවා කියන කාරණාව මතක තබා ගන්න ඕනේ. ඉතින් සසර අනන්ත දුක්ඛින්ද අපි ඒ දුක් සහගත සසර නිමා කරගන්නට අද අපේ ජීවිත හේතු පාරමිතාවක් වේවා කියලා මේ ධර්මවාදයේ තුල පිහිටලා හොඳට අහන්නට ඕනේ. පින්වතුනි සංයුත්ත නිකායේ හතරවෙනි කාණ්ඩේ තියෙනවා කිංසුකෝපම කියලා සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක්තරා භික්ෂුන් වහන්සේ නමකට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. ඇති වෙලා මේ ස්වාමීන් වහන්සේ තව ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ප්‍රශ්නයක් අහනවා ඇවැත්නි මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කුපමණකින් වෙනවද කියලා අර ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා මේ ප්‍රශ්න අහපු ස්වාමීන් වහන්සේට ඇවැත්නි යම්කිසි වෙලාවක භික්ෂුව මේ ස්පර්ශ ආයතන හයත් ස්පර්ශ ආයතන හයේ ඇතිවීමත් නැතිවීමත් තතුස්සේ දන්නවනම් දකිනවනම් එපමණකින්ම දර්ශන විසුද්ධියටපත් වුණා කියලා පෙන්නනවා මේ අහපු ප්‍රශ්නෙට දුන්නු උත්තරේ මේ හාමුදුරුවෝ සෑහීමටපත් උනේ නැහැ සතුටු උනේ නැහැ සතුටු වෙන්නේ නැතුව තව ස්වාමීන් වහන්සේ නමක් හම්බ වෙන්න ගියා ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඇවැත්නි මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද? දැකීම කොපමණකින් පිරිසිදු වෙනවද? දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ditthi සම්පන්නය කියලා කියන සෝවාන් වුණා. සෝතාපන්න පුද්ගලයෙක් වුණා. සුක්කිපුණකින් සෝවාන් පුද්ගලයෙක් වුණාද කියන කාරණාව තව පැත්තකින් මේ අහන්නේ. කොපමණකින් ditthi සම්පන්න වෙනවද මේ හාමුදුරුව පෙන්නනවා උත්තර දෙනවා මේ ස්වාමීන් වහන්සේ යම් වෙලාවක භික්ෂුව පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් දකිනවා නම් දන්නවා නම් දකිනවා නම් එපමණකින්ම දර්ශන විසුද්ධි දැකීම පිරිසිදුයි නිවැරදි කියලා මේ දුන්නු උත්තරේනුත් සෑහීමටපත් උනේ නැහැ සතුටු උනේ නෑ අරහා මුදුරෝ. තවත් ස්වාමින් වහන්සේ නමක් හම්බ වෙන්න ගියා. ගිහිල්ලා ඒ ස්වාමින් වහන්සේගෙනුත් අහනවා ප්‍රශ්නයක්. මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය දැකීම පිරිසුදු වෙන්න සෝවාන් පුද්ගලයෙක් කියලා පනවන්න, ditthi සම්පන්න පුද්ගලයෙක් කියලා පනවන්න පුළුවන් කොපමණකින්ද කියලා. සෝවාන් පුද්ගලෙක්, ditthi සම්පන්න පුද්ගලෙක් කියලා එක නෑ. ඒකේ තියෙන්නේ මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය ඇතිවීම පිණිස කුමන ධර්මයක්ද දැක්ක යුත්තේ කියලා. මේ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා යම් වෙලාවකද සතර මහා ධාතුවත් සතර මහා ධාතුයේ ඇතිවීමත් නැතිවීමත් දන්නවනම් දකිනවනම් මෙපමණකින්ම භික්ෂුව දර්ශන විසුද්ධියෙන් යුක්තයි කියලා. එපමණකිනුත් සතුටු වුණේ නෑ මේ හාමුදුරුව තවත් ස්වාමීන් වහන්සේ නමක් හම්බ වෙන්න ගියා. ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේගෙන් අහනෝ ඇවැත්නි මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොතනකින් වෙනවද කියලා. ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා යංකින්චි සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං යමක් සමුදය ස්වභාව කොට ඇති යම් ධර්මියෝ වෙත්නම් සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දකිනවනම් මෙපමණකින් දර්ශන විසුද්ධිය කියලා උත්තර දුන්නා. ඒ සෑහීමටපත් උන්නේ සතුට උන්නේ සෑහීමටපත් නොවි සතුට නොවි භාග්‍යතුන් වහන්සේ හම්බ වෙන්න ගියා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ මෙහෙම ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මට ප්‍රශ්නයක් ඇති වුණා මේ ශාසනයේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොතනකින් කොපමණකින් වෙනවද කියලා මම එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගියාම මෙහෙම උත්තර දුන්නා තව ස්වාමීන් වහන්සේ නමක් මේ විදිහට උත්තර දුන්නා තව ස්වාමීන් වහන්සේ නමක් මෙහෙම උත්තර දුන්නා තව ස්වාමීන් වහන්සේ නමක් මේ විදිහට උත්තර දුන්නා කියලා ඌ පරිදි විස්තර ටික පෙන්වුවා පෙන්නලා එයා භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා සැබෑවටම භාග්‍යතුන් වහන්සේ භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය කොපමණකින් වෙනවද කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ කිංසුක උපමාවෙන් ධර්ම දේශනා කරනවා. කිංසුක කියලා කියන්නේ කෑල කියන එක. කිංසුක උපම කියලා කියන්නේ කෑල ගහකට උපමා කරපු උපමාවකින් ධර්මයේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට මෙන්න මේ උපමාවෙන් ධර්ම දේශනා කරනවා මහාන යම් කිසි වෙලාවකදී කෑල ගහ කියලා කෑල ගහක් දැකපු නැති පුරුෂයෙකුට ඕන වෙනවා කෑල ගහක් කියන එක දැනගන්න. කෑල ගහක විස්තරය දැනගන්න. කෑල ගහක් දැකලා නැති පුරුෂයෙක් කෑල ගස් දැකලා තියනවා කියන පුරුෂයෙකුට එන්න කියනවා. එන්න කියලා අහනවා පුරුෂය කෑල ගහ කියන්නේ මොන වගේ එකක්ද කියලා. මෙයා කියනවා ස්වාමීන් කෑල ගහ කියන්නේ හරියට දාගිය කණුවක් වගේ පිච්චිලා අලු වෙච්ච නිකන් අඟුරු කැටයක් වගේ එකක් කෑල ගහ කියලා. මෙයා ඒකෙන් සතුටු වෙන්නේ නැහැ. තව පුරුෂයෙක් ගෙනල්ලා අහනවා කෑල ගහ කියන්නේ මොකක්ද කියලා. කෑල ගහ කියන්නේ රතු පාට මස් වැදල්ලක් වගේ එකකටයි කියලා මෙයා උත්තර දෙනවා. ඒකින් සතුටු වෙන්නේ නැහැ. කෑල ගහ ගැන විස්තර දැකලා තියෙනවා කියන තව පුරුෂයෙකුට එන්න කියනවා. කෑලගහ කියන්නේ මොකක්ද කියලා අහනවා. කෑලගහ කියන්නේ පැසුණු කරල් තියෙන, පැලුණු පොතු තියෙන මහරි ගහක් වගේ ගහකටයි කියනවා. එපමණකුණු සතුටු වෙන්නේ තව කෙනෙකුට එන්න කියලා අහනවා කෑල ගහ කියන්නේ මොකක්ද කියලා. කෑල ගහ කියලා කියන්නේ උසට වැඩුණු ඝනව වැඩුණු මහ විශාල අතුපතර විහිදී ගිය නුග ගහක් වගේ එකකටයි කියලා මෙයා කියනවා. කෑල ගහ නොදැක්ක පුද්ගලයා කෑල ගහ දැක්කයි කියන පුද්ගලියෝ ගෙන්නලා කෑල ගහ දැකලා තියෙන පුද්ගලය කවුද කියලා ඇහුවාම මම දැකලා තියෙනවා කිව්වම එයාට එන්න කියලා කොහොමද කියලා ඇහුවා. අනිත් කෙනා කෑල ගහ දැකලා තියෙනවා කිව්වම එයාට එන්න කියලා ඇහුවා. දැන් හතර දෙනා විස්තර හතරක් කිව්වා. මොකද මේ උනේ? කැලේ වැවිලා තිබුණු කැලයක් කපල නවදලි හේනක් කරනකොට ඔය හේනේ හේන්‍ය කරන ඉඩමෙත් කෑල ගහක් තිබිලා තියෙනවා. ඔය කෑල ගහෙත් කඳු පාහලා හේන පුච්චනකොට කෑල ගහ සම්පූර්ණ පිච්චිලා ගිය කණු කෑල්ලක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ හේන ඇවිදින්න ගියේ මිනිස්සයා මේ මොකද්ද කියලාට ඕක කෑල ගහක් කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒ මිනිස්සයා කෑල ගහ දකින වෙලාවේදී කෑල ගහ ඉබඳුමයි කෑල ගහ දැක්කද කිව්වහම ඒක තමයි යා කියලා තියෙන දාගිය කණුවක් වගේ කියලා පිච්චිච්ච කණුවක් වගේ කියලා. ටික කාලයක් යනකොට වැස්ස වහින කාලේ එනකොට මේ ගහේ කඳු බහලා කඳ පිච්චලා තිබුණාට මුල් හොඳට තියෙන හින්දා මුල් ඔලින් ඕජාසාරය අරගෙන ගහ හොඳට ලියලලා අතු ලියලලා පොතු රතු පාටට නාදලු පාට කොළ ඇවිල්ලා තියෙන කාලෙදි මිනිස්සෙක් මේ ගහ දක්නට මේ ගහ මොකද්ද කියලා ඕක කෑල ගහ කියලා කිව්වා ඒ වෙලාවේදී එයා කෑල ගහ හඳුනාගත්ත මෙහෙම. එයා Taman දැකපු විදිහට කෑල ගහ ගැන කිව්වා. කෑල ගහ කියන්නේ රතු මස් ඇදල්ලක් වගේ එකක් කියලා. කෙනා කෙනා දකින විදිහට කිව්වා ඒක බොරුව නෙමෙයි ඒක ඇත්ත උමයි. කෙනා ඌ දැකපු දේ කිව්වේ බොරුව නෙවෙයි. පහු කාලෙදි මේ හේනේ තියෙන ගහ සෑහෙන්න වැඩිලා කරල් ඇවිල්ලා පුතු ගැලවිච්ච ගහක් දැක්කාම මේ ගහ මොකද්ද කියලා අහනකොට මේක කෑල ගහක් කියලා කිව්වහම එයා කෑල ගහ ඉගෙනගෙන හිට තිබුණේ එහෙම. එයා ගෙනලා අහනකොට මේ කෑල ගහේ විස්තර එයා කිව්වා එයා දැකපු පරිදි. බොහෝ වරුදු ගානක් ගිය හොඳට වැඩුණු මහ විශාල නුග ගහක් බඳු ගහ දැකලා මේ ගහ මොකද්ද කියලා මේකට කියන්නේ කෑල කියලා අහගත්තා. ඉබඳු කෙනා ගෙනල්ලා ඇහුවාම එයා කිව්වේ කෑල ගහ හරියට මහ විශාල නුග ගහක් වගේ කියලා. මේ හතර දෙනාගේ උත්තර හතර වැරදිද? කෙනා කෙනා දැක්ක පරිදි, දුටු පරිදි, ඌ පරිදි කිව්වා මිසක කවුරුවත් බොරුවක් කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ මේ කෑල ගහේ උපමාවෙන් කෙනා කෙනා දැක්ක පරිදි, දුටු පරිදි, ඌ පරිදි සැබෑම දෙයි කිව්වේ. ස්පර්ශ ආයතන හයේ හයත් හයේ ඇතිවීමත් නැතිවීමත් දැක්කනම් ඒ ඌ පරිදිම දැකලා එයා දර්ශන විසුද්ධියට උනේ. පංච උපාදානස්කන්ධේ කන්දයත් එහි ඇතිවීමත් නැතිවීමත් දැක්කනම් එයා ඒ දකින කාලෙදී ඒ ස්කන්ධ ටිකේ ඒ ඇත්තේ එහෙම වමයි. සතර මහා ධාතුවත් ඒකේ ඇතිවීමත් නැතිවීමත් දැක්කනම් ඒ ඌ පරිදිමයි. හටගන්න හැම දෙයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දැක්කනම් ඒ එයා දැකපු පරිදි කෙනා කෙනා දුටු ආකාරයට ප්‍රකාශ කළා කියලා කෑල ගහේ උපමාවෙන් දේශනා කළා. ඒකෙන් උත්තරයක් දුන්නා මේ කවුරුවත් බොරු කිව්වේ නැහැ. කවුරුවත් වැරද්දක් කිව්වේ නැහැ. ඔක්කොම පෙන්වේ හරිදී කියන එක තථාගතයන් වහන්සේ පෙන්වුවා හැබැයි තමන් දන්නා ශේස්ත්‍රණුයි එයා කතා කරන්නේ. Taman දැකපු ධර්මයේ අවබෝධ කරගත්ත පරියාය පිහිටලයි. එකම තැන එකම දේ කෙනා කෙනා දකින්නකොට තිබුණු දකින්නකොට පෙනුන හැටි කියන කාරණාවෙන් මේ කෑල ගහේ උපමාවෙන් දේශනා කළා. කළා තථාගතයන් වහන්සේ ඒ ඔක්කොගෙම දර්ශනය කුතනකින් දැක්ක දැකපු දර්ශනය කෙටි කළ කැටි කළ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අර්ථ දක්වනවා මේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං හෝ සතර මහා ධාතු ඇති බව නැති බව හෝ පංච උපාදානස්කන්ධය ඇති බව හෝ නැති බව ස්පර්ශ ආයතන හයේ ඇතිවීම නැතිවීම දැකීම දර්ශනය විසුද්ධි ඒ දර්ශනයයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන ධර්මතාවයේ ඉපදුනේ ඒ දර්ශනයයි උපං ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න යෙදින්නේ කියන තැන පෙන්වන්නට උපමාවක් කළා. ඔය කිංසකෝපම උපමාවෙන් ඔය කාරණා ටික භික්ෂුවකගේ දර්ශන විසුද්ධිය තහවුරු කළා. ඒ දර්ශන විසුද්ධිය වඩන්නේ කොහොමද දැන්? ලැබුවා වූ දර්ශනය ජීවිතය කරගන්නේ භාවිතා කරගන්නේ කොහොමද කියන කාරණාව පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහාන යම් කිසි රජෙකුට පසල් දනුවක් තියෙන ප්‍රාන්ත ප්‍රදේශයක නගරයක් තියෙනවා මේ නගරේ වට කළ පවුරු පදනම් ඇති ප්‍රකාරයක් තියෙනවා. දොරටු හයක් තියෙන ප්‍රාකාරයක් තියෙනවා මේ නගරේ වට කළා. ඒකට දොරටු අට්ටාල තියනවා කියලා කිව්වේ මේ නගරේ ඇතුළට කිසිම කෙනෙකුට ඇතුළු වෙන්න බැරි දොරටු හයක් විතරක් තියලා තාප්පයක් බැඳලා තියනවා ඒ තාප්පි වටා ආරක්ෂක දියාගල් ඒ වගේම නොයෙක් සම්බහද පරිසර පනවලා තියෙනවා. ඒකෙන් පෙනෙව්වේ මේ නගරෙට දොරටුවෙන් ඇරෙන්න වෙන කාටවත් ඇතුල් වෙන්න බෑ කියන එක කියනවා. ඔන්න විශාල තාප්පකින් ප්‍රාකාරයකින් වට වෙච්ච නගරයක් තියෙන්නේ වෙන තැනකින් ඇතුල් වෙන්න බෑ දොරටු 6 තියෙන දොරටු 6න් විතරයි නගරයට ඇතුල් වෙන්න පුළුවන්. ওই දොරටු හයේ ඉන්නවා රජයට පසමිතුරු නොදනුන අය බහැර ඇතුළට නොගන්න බහැර කරන රජයට රජුරවන්ට හිතෙයිසි දන්නා අය ඇතුල් කරගන්න නොදන්න නොහඳුනන අය බහැර කළා දන්නා හඳුනන අය ඇතුළට ගන්න දක්ෂ වික්ත පඬිතු දොරටුපාලියෙක් ඉන්නවා මේ ආයතන හයේ මේ නගරේ නගර හිමියා ඉන්නවා මැද නගරේ මැද තියෙනවා හතරමන් හන්දියක්. ওই හතරමන් හන්දියේ කරපු ග්‍රහයක තමයි රජුරු ඉන්නේ නගර හිමියා ඉන්නේ. උතුරු දිශාවේ ඉඳන් ශීඝ්ර දූත යුවලක් එනවා. ඒ කියන්නේ වේගින් පණිවිඩය ගෙනත් දෙන්න පුළුවන් පණිවිඩ කරෝ දෙන්නෙක් එනවා. ශීඝ්‍රයි කියන්නේ වේගවත්, ජව සම්පන්නයි. පණිවිඩකරුවෝ දෙන්නේ උතුරු දිසාවෙන් ඉඳන් එනවා එන්නේ දොරටුපාල දොරටුව ගාවට ඇවිල්ලා දොරටුපාලයාගෙන් අහනවා මේ නගරේ නගර හිමියා කොයිද කියලා ඊට පස්සේ කියනවා දොරටුපාලයා අර දූත යුවලට මේ නගරේ නගර හිමියා නගර මැද සිවුමන් හලේ ඉන්නවා. නගර මැද කළ හතරමන් හන්දිය කළ ගෘහයේ ඉන්නවා. මේ දූත යුවල නගරෙහි මේ පණිවිඩ දොරටුපාලයාගේ අවසරය ඇතුව දොරටුපාලයාට දැනුම් දීලා තමන් ගෙනා පණිවිඩය ඌ පරිදි පණිවිඩයේ තියෙන දේ විපරිත නොකොට ඌ පරිදි වචනේ පවර්ලා දෙනවා. මේ ශීඝ්‍ර දූත යුවල කරන්නේ මොකද්ද? යම් ධර්මයක් වුණා නම් තියෙනවා නම් තියෙන දේ තියෙන විදිහටම රජුරවන්ට පණිවිඩය පාවලා දෙනවා. දීලා ආපු මාර්ගයටම බහැලා ආපහු යන උතුරු පැත්තෙන් අනුන් උතුරු පැත්තෙන්මයි යන්නේ. දකුණු දිශාවිනුත් එනවා දොරටුපාලයෙන් අහලා ඌ පරිදි වචනය පවර්ලා දීලා නගර හිමියට ආමගින්ම යනවා නැගෙනහිර දිශාව බටහිර දිශාවිනුත් එහෙමයි මේ විදිහට නගර හිමියට වචනය පවරලා දීලා යනවා. මේ උපමාව පෙන්නලා භාග්‍යතුන් වහන්සේ කියනවා දේශනා කරනවා මහණෙනි අර්ථය හැඟවීම පිණිස මම උපමාවක් කළා. මහණෙනි නගරය කියලා කිව්වේ දෙමව්පියන්ගේ ලේ ධාතුව නිසා හැදුණු කන බොන ආහාර පානයන්ගෙන් යැපෙන මේ සතර මහා ධාතු මේ රූපෙට නමක් මේ කයට නමක් ඒකේ දොරටු 6 කියලා කිව්වේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනසට නමක් මේ දොරටු 6 මේ දොරටු හයෙන් ඇරෙන්න වෙන කිසිම තැනක මේ නගරය ඇතුළට ඇතුල් වෙන්න බෑ. පණවිඩ මොකුත් දෙන්න බෑ. වෙන තැනක් නෑ. ඒකයි තාප්ප වට ආරක්ෂක දිය අගල් අට්ටාල තියන වගේ වෙන කොහෙන්වත් රින් ගන්න බෑ. ඉතින් මේ නගරය කියලා කිව්වේ නගරේ දොරටු හය කිව්වේ ඇහැ කන දිව නාසය ශරීරයට නගර කිව්වේ මේ කයට නගර කිව්වේ කයට ශරීරයට නමක් ඒ ශරීරයේ තියෙන ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ටික නගර තියෙන දොරටු දක්ෂ වික්ත පඬිත දන්නා අය ඇතුල් කරන නොදන්නා අය නගරට නොගන්න පඬිතයා වගේ තමයි 100ට නම. 100ට දොරටුපාලයට දොරටුපාලයා කියලා කිව්වේ 100ට නම. උතුරු දිසාවෙන් එන පණිවිඩ කරවෝ දෙන්න ශීඝ්‍ර දූත යුවල කියලා කිව්වේ සම්මත විදර්ශනාවන්ට නමක්. ඇතිතතු වචනය පවරලා දෙනවා විපරිත නොකොට ඌ දේ ඌ විදිහටම පෙන්නනවා කියලා කියන එක නිවනට තව නමක්. ආමගිම බැහැලා යනවා කියලා කියන්නේ මහණෙනි ආර්ය අෂ්ටාංග මාර්ගයට නමක්. මැද සිව්මන්සලක නගරහිමියා ඉන්නවා කියලා කිව්වේ මැද සිව්මන්සල කියලා කිව්වේ පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුවට නමක්. නගරහිමියා කියලා කිව්වේ විඥාණයට නමක්. මම මේ ටික ඕගලන්ට කුළු ගන්නලා පෙන්නන්නම් එකතු කරලා නගර කියලා කිව්වේ මොකේටද මේ කයට නමක්. නගර කියලා කිව්වේ ආහාර පානයන් හැදෙන්න මව්පියන්ගේ ලේ ධාතු නිසා හැදුණු මේ ශරීරයට නමක් කය. මේ කයට නමක් නගරේ. නගරේ තියනවා තාප්පයක් මේ නගරට ඇතුල් වෙන්න බෑ කාටවත් දොරටු හයක් තියෙනවා ඒ දොරටු හයෙන් තමයි ඇතුල් වෙන්න පුළුවන් ආයතන හයයි ඒකෙත් ඉන්නවා දක්ෂ වික්ත පඬිත් දොරටුපාලයක් වගේ තමයි හැම අරමුණක් ගානම දොරටුවක් ගානම සිහිය නැමැති දොරටුපාලය ඉන්නවා. සිහිය නැමැති දොරටුපාලයකින් අහලා සමත විදර්ශනා කියන පණිවිඩ කරවෝ දෙන්න නගර හිමියට හැම වෙලාවෙම දෙනවා නිවනේ පණිවිඩය. ඒ නිවනේ පණිවිඩය ගෙනත් දෙන ක්‍රමයට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. උපමාවෙන් බුදුරජාණන් වහන්සේ උපමා කළ උපමෙය හැටියට ස්පර්ශ ආයතන 6ට හම්බ වෙන දෙයට සිහියතුව නුවණැතුව පෙනෙන ඇහෙන දෙයක තියෙන ඇත්ත ඇති හැටියම නගර හිමියට පවර්ලා දෙන එකයි නිවනේ පණිවිඩය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. ඒක මම පැහැදිලි කරලා දෙන්නම්. ඕගොල්ලොත් බලන්නේ සූත්‍රය. ඌ පරිදි වචනය පවර්ලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ආමගින්ම ආපහු යනවා නොහොත් ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න පුළුවන්කම තියෙන්නේ. එයාට දර්ශන විසුද්ධිය තිබුණු හිඳයි. පංච උපාදානස්කන්ධයත් ඒකේ ඇතිවීම නැතිවීම දන්න කෙනාට විතරයි ඒ පණිවිඩය පවර්ලා දෙන්න පුළුවන්. ස්පර්ශ ආයතන හයත් ස්පර්ශ ආයතන හය ඇතිවීම නැතිවීම දන්න දකින කෙනාට විතරයි ඌපරිදි වචනේ පවර්ලා දෙන්න පුළුවන් සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇති වෙන නැති වෙන හැටි දන්නව නම් විතරයි ඇස් ඉදිරි පිටට එන සතර මහා ධාතු රූපී ඌපරිදි පහ නගර හිමියට පවර්ලා දෙන්න පුළුවන් එහෙම නැත්තම් මේ අද මේ රටේ ඉන්න රජුරවන්ට වෙලා තියෙන දේ තමයි වෙන්නේ. මම ඒ උපමාව පැහැදිලි කරලා දෙන්නම්. නමුත් ඉස්සෙල්ලා අපි බලමු. අදත් පසල් දනව්වක ප්‍රාන්ත ප්‍රදේශයක රාජ්‍යයක් තියෙනවා. අද මේ රාජ්‍යයේ දොරටු හයක් තියෙනවා. හැබැයි මේ කියන්නේ දක්ෂ වික්ත දොරටුපාලයක් නෙමෙයි අව්‍යක්ත මෝඩකම දන්නා අයත් නොදන්නා අයත් ඇතුළට ගන්න දොරටුපාලයක් අද ඉන්නේ ඊට පස්සේ මැද සිව්මන්සල කියලා කිව්වේ සතර මහා ධාතුව සිව්මන්සල දහ අසුරු කරගෙන නගර හිමියා කියලා කිව්වේ මනෝ විඥාණයට නමක් මේ මනෝ විඥාණයට පවර්ලා දෙන්නේ ඌ පරිදි නෙමේ පුළුවන් තරම් බොරුමයි. ඇස් ඉදිරි පිටට හම්බ වෙන රූපය අනාත්ම රූපය ඌ පරිදි නෙමේ පවර්ලා දෙන්නේ ආත්මියූ කෙනෙක් කියන පණිවිඩයයි නගර හිමියට පෙන්වන්නේ. අව්‍යක්ත දොරටුපාලයේ කරහා සමත විදර්ශනා වෙනුවට අවිජ්ජා භවතණ්හා කියන වැරදි පණිවිඩකරු දෙන්නෙක් උදව් කරගෙන නොවූ දෙයක් ඇති හැටියට පවර්ලා දීලා වෙනත් පැත්තකින් යන්නේ. සම්පූර්ණ ඌ සිද්ධියට අනිත් පැත්තට යද තියෙන්නේ. ඇහෙන් දැක්කහම අවසන් වෙන්නේ කනෙන්. පෙනෙන දේ ඇහෙනවා කියන තැනකිනු යන්නේ. පෙනෙන දේ ගඳ සුවඳ බලනවා කියලා වෙන පැත්තකිනු යන්නේ. මෙහෙන් පණවිඩි බොරුවක් උයි පවර්ල අනිත් පැත්තටමයි තියෙන්නේ. අනාරක්ෂිත නගරයක් තියෙන්නේ. අව්‍යක්ත දොරටුපාලයක් ඉන්නේ අවිජ්ජා භවතණ්හා කියන දෙන්නේගේ පණිවිඩ කරුවගේ ඉන්නේ විපරීත වූ ඌපරිදි නොව් පණිවිඩයයි නිට්ටයයි සැපයි ආත්මයි සුබයි කියන විපල්ලාසයෙන් යුක්ත විපරිත සංඥාවකින් යුක්ත පණිවිඩයකුයි නගරහිමියට දෙන්නේ හොඳට බලන්න ඇස් ඉදිරි පිටට හම්බ වෙන රූපයට තමන් විඥානයේ නැමැති නගරහිමියට අන්තිමට උත්තරේ පෙනෙන දේ ආරම්භය එකතු වෙලා තියෙන දැනුමයි නගරීමයට වචනේ පවරලා දුන්නා කියන්නේ. පෙනෙන දේ ආරම්භය එකතු වෙලා තියෙන දැනුම දිහා බලන්න අම්මා ඉන්නවා දුව ඉන්නවා පුතා ඉන්නවා තාත්තා ඉන්නවා රත්තරන් තියෙනවා රිදී තියෙනවා මුතු තියෙනවා ඕගොල්ලෝ නිකමට හිතනද කවුරු හරි කිව්වොත් ඒ නගරේ ටීවී තියෙනවා රේඩියෝ තියෙනවා උන්චිල්ලා තියෙනවා මේ උයන් තියෙනවා තූර්ය නාදක තියෙනවා තූර්ය වාදන තියෙනවා ආහාර පාන තියෙනවා කියලා මේ දෙන විස්තරයටම ඕගලන්ට යන්න හිතෙන්නේ නැද්ද මේ නගර හිමියට මේ ලෝකයේ පනවල තියෙන්නේ මෙහෙම මෙහෙම ලෝකවල් තියෙනවා මිනිස්සු ඉන්නවා ගෙවල් තියෙනවා කාර් තියෙනවා වාහන තියෙනවා සංගීත සම්දර්ශන තියෙනවා චිත්‍රපට තියෙනවා මගුල් ගෙවල් තියෙනවා කියලා හරියට උත්සවාකාරී යුක්ත පණිවිඩයක් නෙමෙයිද මේ ආයතන හය අර ඕගලන්ට දෙන්නේ සමස්තයක් වශයෙන් ඕගලන්ට එකතු වෙලා තියෙන්නේ හොයාගෙන ඔහොමවත් ඉන්න ඇති හොයාගෙන දුවන්නේ නැතුව මේ බාහිරට හොයාගෙන දුවන්න වෙන විදිහටම නගර හිමියට පණිඩ පවරලා දෙන්නේ නගරෙන් එහා පැත්තේ බොහෝම ශස්ත්‍රීක වටපිටාවක්. දොරටුවෙන් එහා පැත්තේ වටිනා විස්තරයක් තියෙනවා කියලා වැරදි පණිවිඩය. මොකටද මෙහෙම දෙන්නේ? සිව්මන්තලේ ඉන්න නගර හිමියව දොරටුවෙන් එහාට ගන්න. මොකද මේ රජුරවන්ට පසමිතුරු බොරු කියලා මේ පණිවිඩය දීලා දොරටුවෙන් එහාට ගන්න මොකද දොරටුවෙන් එහා අනාරක්ෂිතයි රජුරවන්ට විවතක් කරන්නේ. ඇහැ නැමති දොරටුවට එහා පැත්තේ රූප ඇහැ නැමති කන නැමති දොරටුවට එහා පැත්තේ සද්ද මේ රූප ශබ්දවල මේ තරම් විස්තරයක් නගරීමයට පනවන්නේ ඇහෙන් එළියට ගන්න කනෙන් එළියට ගන්න ඒ පස්ස මිතුරන්ගේ වැරදි පණිවිඩය අව්‍යක්ත ආරක්ෂකෙක් තබා ගැනීමේ වරද නිසා දුන්නු වැරදි පණිවිඩයේ ප්‍රතිඵලයක් හැටියට තමන්ගේ රාජ්‍යයෙන් එළියට ගිහිල්ලා වැරදි තැනක ඉන්නවා ඉන්න ඕගලන්ට සතුරු පහරවල් නොයදුනොත් තමයි පුදුමේ කඩු කිනිසි පහරවල් දුනු ඊතල පහරවල් නොයදුනොත් තමයි පුදුමේ මෙහෙම ආරක්ෂිත නගරෙන් එළියට ඇවිල්ලා එළියට අරගත්තාට පස්සේ අනාරක්ෂිතක වටපිටාවක ඉන්න අයට දුක් දුම්නස් නාවොත් තමයි පුදුමේ. ඉතින් මෙන්න මේ දුක් දුම්නස් නගරෙන් එපිටට ගිහිල්ලා විඳින්න වෙන සතුරන්ගෙන් විඳින්න වෙන දුක් ගැහැට තාඩන පීඩන කිසිවක් විඳින්න විදිහක් නැහැ. නගර හිමියා නගරෙන් එළියට යන්නේ නැති වුණොත් නගරේ හිමිය නගරෙන් එළියට යන්න හිතනකොට බය හිතෙන විදිහේ ඌ පරිදි විස්තර ටිකකුයි පෙන්වන්න ඕනේ. නගරෙන් එහා පැත්තේ තියෙන අනාරක්ෂිත බව, දුක් බව, අනිත්‍ය බව, අනාත්ම බව, අසතුටුදායක බව, දුක් පීඩන, තාඩන, බීඩන තියෙන බව නගර හිමියට පෙන්වුවොත් මෙයා යන්නේ නැහැ එළියට. ඉතින් ඒ ටික ඌ පරිදි වචනය පවර්ලා දෙන්නේ නැත්තේ ඌ පරිදි වචනය පවර්ලා දෙන්නේ නැත්තේ නගර හිමියට ශීඝ්‍ර දූතලු යුවල ගේන පණිවිඩය වැරදි එකක් උනේ එතෙන්ට එන්න යාට දර්ශන විසුද්ධියක් නොතිබුණු කම නිසායි දර්ශන විසුද්ධිය තිබුණොත් විතරයි ඌපරිදි වචනය පවර්ලා දෙන්නේ පවර්ලා දෙන්න පුළුවන් ආර්ය ස්ථංග මාර්ගේ වඩනවා කියන්නේ වැඩෙන්නේ නිවන් දකින්නේ ඔය ටික නැතුව ඕගොල්ලෝ මොන විදිහට භවනා කළත් භවනා කරනවා කිව්වත් මේ පණිවිඩකරුවාගෙන තවත් එක් පණිවිඩයක් විතරයි කියන එක දකින්න අවිජ්ජා භවතණ්හා කියන දෙන්න නගරෙන් එළියට ගන්න කරන තවත් එක උපායක් කඩුවක් කිනිස්සක් පොල්ලක් අරගෙන ආවොත් කෙලින්ම දකින්නවා මේ හතුරා කියලා ඔගොල්ලෝ පිළිගන්නවා. කඩුව කිනිස්ස ඉනේ ගහගෙන උඩින් සිල් රෙද්දක් පොරෝගෙන ආවම ඔගොල්ලෝ බොහොම සන්තෝෂෙන් ඉස්සරහට ගිහිල්ලා ගන්නෙ. ආ එන්නකෝ මහත්යෝ උපාසක මහත්යෝ කියලා පිළිගන්නවා. නමුත් ඔගොල්ලෝ දන්නේ දැන් හතුරා උපාසක වෙසින් ඇවිල්ලා කියලා. ඒ වගේ කාම මට්ටමේ සංඥාවක් આવුත් මේක වැරදි කියලා හඳුන්වයි. නමුත් අපි නිවැරදි ක්‍රමයේ නැතිනු ධර්ම මට්ටමින් එන වැරද්ද හඳුනන්නේ නැතුව අපි ඒකට අහුවෙලා අපව වැරද්දට යනවා. ඉතින් අපි කරන දේ යම් නිවැරදිතාවයකින් කරන්න දක්ෂ වෙන්නට ඕනේ. නිවන් දකින්න කියලා මොනවා හරි දෙයක් කරන්නේ නැතුව නිවන් දකින්න කියලා මොකද්ද කළ යුත්තේ කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. මම ඉස්සෙල්ලා ඕගොල්ලන්ට මේ ශාසනය කෙනෙකුගේ දර්ශන විසුද්ධිය ඇති වෙන හැටි කියන්නම් මම. ditthi සම්පන්නයි පුද්ගලයේ ditthi සම්පන්න වුණා කියලා කියන්නේ මොකක් නිසාද? කුමක් දැක්කොත්ද එයාගේ දැකීම නිවැරදි. එයා හරියටම දකිනවා. යථාභූත ඥාන දර්ශනයක් තියෙනවා. ඇත්ත ඇති හැටි දන්නවා දකිනවා කියලා කියන්නේ සම්මා දිට්ඨියෙන් යුක්ත පුද්ගලයෙක් කියලා කියන්නේ මේ ලෝකයේ කොහොම ලෝකය ගැන කොහොම දැක්මක් තියෙන කෙනාටද කියලා මම පෙන්වන්නම්. ගොඩාක් දෙනෙක් අහනවා හාමුදුරනේ අපි සෝවාන් වුණා කියන්නේ කොහොමද මෙහෙම දැක්කාම දැන් මම හිස් බවකට යනවා දැන් මම සෝවාන් වෙලාද ඔහොම කිය කිය අහන්නේ මේ සිද්ධිය නොදන්න නිසායි. ඉස්සෙල්ලාම දර්ශන විසුද්ධිය කියන එක පැහැදිලි කරගන්න. දර්ශන විසුද්ධිය තියෙන කෙනාට පුළුවන්කම තියනවා නගර හිමියට ඌ පරිදි වචනය පවරලා දෙන්න දක්ෂ වික්ත පඬිත දොරටුපාලෙක් තියාගන්නත් පුළුවන්. එයා ආමගින්ම යනවා ඌ පරිදි වචනය පවරලා දීලා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා නිවන සාක්ෂාත් කරනවා කියන එක වෙනවා. මොකද එයා ඌ පරිදි වචනය පවරන්න දන්නවා. දැක්මක් තියෙන නිසා. ගෙදරට යමක් ඉල්ලගෙන ආවොත් ඉල්ලගෙන එන කෙනාට අපිට දෙන්න නම් අපි ගාව තියෙන්නේ බෑ නේද? නගර හිමියට ඌ පරිදි වචනය පවර්ලා දෙන්න ඌ පරිදි අත්දැකීමක් අපිට තියෙන්න ඕනේ. නොතිබෙන දෙක අත්දැකීමක් මම කොහොමද පවර්ලා දෙන්නේ? අද දවසේදී පෙනෙන දේ ආරම්භය මට තියෙන අත්දැකීම තමයි මම එයාට දෙන්නේ. මට වෙන අත්දැකීමක් නැහැ. මෙතන වෙන දෙයකින් නගර හිමියවට වෙන පණිඩයක් පවර්ලා දෙන්න උගන්නලා නැහැ. ඉගෙනගෙන නැහැ. උගන්වන්න කෙනෙක් හම්බ වෙලත් නැහැ. ඒ හින්දා අපි ගාව හැම වැලි කෙලිය පටන් හිටු මිත්‍රයා ඉන්නවනේ. එයා කියපු පණිවිඩේ පවර්ලා දෙන්න. මොකද්ද? නන්දි රාගය කියන මට්ටම. එයාගේ පණිවිඩේ යද වැලි කෙලිය පටන් හිටපු මිත්‍රයාගේ පණිවිඩේ පවර්ලා දෙන්නේ. හරි. දැන් මම පින්වතුන්ට පෙන්වන්න යන්නේ මොකද්ද? කෙනෙකුගේ දර්ශනේ විසුද්ධිය ඇති වෙන්නේ කොහොමද කියන එක හොඳට බලා ගන්න. කෙනෙක් සෝවාන් වෙනවා කියලා කියන්නේ මොන වගේ ධර්මයක් දැක්කොත්ද කියන එකට උත්තරය එනවා මේකෙන්. අපි සෝවාන්ද නැද්ද වෙන්නේ කොහොමද කොතනින්ද පණවන්නේ කිය කියා ප්‍රශ්න අහන ඒවට උත්තර ටික ඔක්කොම හම්බෙයි Tamanට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි.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 ඇහෙන දේ තුල තියෙන නියම ඇත්ත මම දකින්නවද නැද්ද කියන කාරණාව මතයි ditthi සම්පන්නද නැද්ද කියන්නේ ඒක ඕගලන්ට තියෙනවද නැද්ද කියලා ඕගලන්ට තේරෙයි. හරි. දැන් අපි බලමු මම ওই ඔක්කොම අර්ථ එකයි මම එක තැනකින් ගන්නම් අනිත් තැනකින් ගත්තොත් අපහැදින නිසා සතර මහා ධාතුව සතර මහා ධාතුවේ ඇතිවීමත් නැතිවීමත් මම කියන්නම්කෝ එතකොට ඒ පරියායමයි වෙනසක් මුකුත්ම නැහැ. උගලන්ට ස්පර්ශ ආයතන හයත්තත් ව්‍යංජන විතරක් වෙනස් අර්ථ එකමයි කියන නුවණක් එයි. ස්කන්ධයන්ගේ උදේවැය කියන්නේ ව්‍යංජන විතරක් වෙනස් අර්ථ එකමයි. හටගන්න හැම දෙයක්ම නැති වෙනවා කියන වචනයක් ගත්තොත් ව්‍යංජන විතරක් වෙනස් අර්ථ එකමයි. ව්‍යංජන නානත්වයක් තියේ අර්ථ නානත්වයක් නැහැ කියලා නුවණක් තිබුණොත් තේරෙයි. සතර මහා ධාතුව සතර මහා ධාතු ඇතිවීමත් නැතිවීමත් දකින්නවා කිව්වත් අනිත් වචන ටිකක් කිව්වොත් ව්‍යංජන නානත්වයේ අර්ථ නානත්වයක් නෙවෙයි. අර්ථ නානත්වයකුත් වෙන ව්‍යංජන නානත්වයකුත් වෙන ධර්මතා තියේ. නමුත් මේ දර්ශනයේ ආරම්භය මේ වචන ටික කෑල ගහ සඳහාමයි උපමා කළේ. කවුරු දැක්කත් දැක්කේ කෑල ගහමම තමයි. ඒ නිසා මම ඕගලන්ට පෙන්වන්නම් සතර මහා ධාතුවත් සතර මහා ධාතුයි ඇතිවීමත් නැතිවීමත් කියන ටික. සතර මහා ධාතුව ඇති වෙන්නේ කොහොමද? පංච උපාදානස්කන්ධය ඇති වෙන්නේ කොහොමද? ස්පර්ශ ආයතන හය ඇති වෙන්නේ කොහොමද? සමුදය ස්වභාව කියන ධර්මය කොහොමද කියනට ඔක්කොම උත්තර එකයි තියෙන්නේ. පංච උපාදානස්කන්ධය ඇති වෙන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන්, නිබ්බති ලක්ෂණ නොදැකීම් ප්‍රත්‍යයෙන් කියලා කාරණා පහකින් ඇති වෙනවා කියලා අහලා තියෙනව නේද? අහලා නැතුව ඇති. හරි. ඒකත් අපි පැත්තකින් තබමු. ධර්මය කියලාවත් එකක් ඉගෙන ගන්න එපා. මා පිටකත්තාය පිටකේ තිබුණන්ට පිළිගන්නත් එපා. ඒකත් අයින් කරනවා. ඒක ඒකින් ලොකු අර්ථයක් හැබැයි වර්ධවා ගන්න එපා. පිටකේ තිබුණත් පිළිගන්න එපා කියන්නේ ත්‍රිපිටකයේ තියෙන දේ තුල සීමා නොවි තමන් නොවනින් දකින්න කියන එක මිසක පෙළදහම පිළිගන්න එපා කියන එක නෙමෙයි ඈ. ඒක මේ හැම වචනයක්ම පරිස්සමෙන් පරිශීලනය කරන්ද පෙන්නන අර්ථය තමන් කෙරෙහි දත යුතුයි කියන එක මිසක පෙළදහම තමන් කෙරෙහි දත යුතුයි කිව්ව නෙවෙයි. පෙළදහම පිළිගන්න එපා කිව්වා නෙමෙයි මා පිටකත්තාය කියන එකෙන් කියන්නේ අර්ථයක් හොයන කෙනා. අර්ථය පුතට බාර දෙන්න එපා කියන එක කිව්වා මිසක පුතේ තියෙන දේ පිළිගන්න එපා කිව්වා නෙමෙයි මේ. ඒක මතක තබා ගන්න. පෙන්නන කාරණාව තමා තුළින් බලා ගන්න කිව්වා කියන එක මිසක පොත වැරදි. පොත පිළිගන්න එපා. ඕක බමුණු මතයක් කියන්න කිව්වා නෙමෙයි. මා පිටකත්තාය කියන එකෙන්. ඒක පටලවා ගන්න එපා. පෙළදහම වැරදි කියන එක පෙළදහම පිළිගන්න එපා කියන එක නෙමෙයි. ඒකෙන් පෙන්න පෙන්නන අර්ථය පොතට බාර නොදී අර්ථය තමා කෙරෙහිලා දකින්න. පෙළ දහමේ පෙන්නන වචනයක් තියෙනවා නම් වචනෙට සීමා වෙන්න එපා. ඒක Taman තුලින් දකින්න කියන එක. හරි මේ ස්කන්ධයන්ගේ උදිරය බලන්න කියලා පොතක තිබුණාම පොතේ තිබුණ ස්කන්ධයන්ගේ උදිරය පෙන්න නැහැටි අවිද්‍යා කර්ම තණ්හාවෙන් කියලා වචනෙකින් නවත්තන්න එපා කියන එකයි කියන්නේ මා පිටකතාය කියන්නේ. ඒ කියන්නේ ඒ වචන ටික උදව් කරගෙන තමා තුල දැක්මක් ගොඩනගා ගන්න කියන එක කියනවා. හරිද? මම ඒකට සරල හැබැයි සියුම් නිදසුනක් ඕගලන්ට පෙන්වන්නම්. මං ඉඳගෙන ඉන්න මේ ධර්මාසනය අපි ඒකට සාක්ෂියක් කරගනිමු. බලන්න පොඩ්ඩක් ඔයගලන්ට පේනවද නැහැ මේ දර්ශ ධර්මාසනේ මේ අත් දෙක තියලා තියෙන මේ පුටු ඇන්දට සිංහ මූණක් දාලා මේ විදියට හදලා තියෙයි ලස්සනට. පාවලට ලියවැල් දාලා පුටුවක් හදලා තියෙනවා. හොඳට බලන්න මුලින්ම මෙබඳු පුටුවක් හදන්න ඉස්සර වෙලා යම් දවසක යම් තැනක කොහේ හෝ වඩු මහත්තයෙක් වඩු වැඩ දන්නා මහත්මයෙක් එයා ඉස්සෙල්ලාම මනෝමයෙන් හිතේ ධර්මාසනයක් හදාගන්න ඇති හදන්න ඕනේ රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති තී සංඛාරෝ සංඛාරය කියලා කියන්නේ මොකක්ද රූපය පිනිස රූපයක් පිළියෙල කළ සකස් කරගන්න එකට සංකාරය කියලා කියනවා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එකම තමයි අවිද්‍යාවෙන් හටගන්න සංස්කාරය තමයි මොකද්ද? රූපේ පිනිස රූපයක් පිළියෙල කළ සකස් කරගන්න අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. දැන් හිතේ සකස් කරගන්න රූපය අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් චිත්තජ රූපයක් හදලා ඒකට පුටුව කියලා නම් කළා මේ පුටුව මේ ධර්මාසනේ මම හදනවා ඒ හදන පුටුවේ ඇන්දට මේ වගේ සිංහ මූණු දෙකක් දානවා කකුල් ටික මේ වගේ හැඩයට අරගෙන සිංහ කකුල් නියපොතු හදනවා මේ තරම් උසකට මේ තරම් පළලකට හදනවා කියලා හිතේ හදාගත්ත හදාගන්න ඕනේ නිමිත්තක් ඔය නිමිත්තට කියනවා බාහිර රූපයක් හැදීම සඳහා මනසේ රූපයක් පිළියෙල කළ සකස් කරගත්ත අවිද්‍යා ප්‍රත්‍යයෙන් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එකමයි තව පැත්තකින් රූපන් රූපත්තාය සංකතං අபிසංකරොන්ති රූපයේ පිණිස රූපයක් පිළියෙල කළ සකස් කරගත්ත මනසේ ඔන්න අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන ඔන්න පුටුව කියන හැඩයක් හදාගත්තා දැන් මේ පුටුව හදාගන්න ඕනේ කමකුත් තියේ. තණ්හාවක් තියේ. හිතේ තියෙන රූපෙටයි පුටුව කියලා නම් කළේ. හිතේ හදාගත චිත්තජ රූපේ භාවිතා කරන්නත් මේ බාහිර රූප නම් භාවිතා කරන්න නම් ඕනේ වගේම හිතේ තියෙන රූප නම් හදාගන්නත් නම් ඕනේ භාවිතා කරන්නත් ඒ හිතේ තියෙන හදාගත්ත රූපවල නන් ටික තමයි බාහිර තියෙන්නේ. බාහිර රූප වලට නන් නැහැ. ඔයගලන්ට තේරෙයි හිතේ හදාගත්ත චිත්තජ රූපයට මේ හැඩේ හිතේ හදාගත්ත චිත්තජ රූපයක් ඒකට නම් කළා පුටුව කියලා දැන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපන්න සංස්කාරයක් කර්මයක් අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්තක් මේක පුටුව දැන් චේතනත් පහල කරනවා සිතින් ගින් ගින් කරන මේ පුටුව පුටුවට මෙහෙම මෙහෙම මෙහෙම ලියවැලක් දාන්න ඕන සිංහමූණ දාන්න ඕන මල් වැඩක් දාන්න ඕන මේ විදිහට කරනොත් හැදුවා මේක හදාගන්නත් ඕනෙකම තියේ අවිද්‍යාව තියෙනවා කර්ම නිමිත්ත දැන් තියෙනවා කර්ම නිමිත්ත සක කෙරෙහි තණ්හාවකුත් තියෙනවා මෙහෙම දෙයක් හදාගන්න ඕනේ කියන.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 පඨවි ආපෝ තේජෝ වායෝ කියන ටික නොකිය. ඝන ද්‍රව තාප වායෝ. ඝන කියලා කිව්වේ පඨවියට. ද්‍රව කියලා කිව්වේ ආපෝවට. තාප කියලා කිව්වේ තේජෝවට වායෝ කියලා කිව්වේ වායෝට ඝන ද්‍රව තාප වායු කියන ওই ටික බුදුරජාන් වහන්සේ අවුරුදු 2500කට ඉස්සෙල්ලා පෙන්වුවා භෞතික රූපයක අන්තර්ගතයේ පටවිය ආපෝ තේජෝ වායෝ කියලා. එතකොට මේ පදාර්ථය මේකට කියනවා භෞතික විද්‍යාවෙන් ගත්තාම පදාර්ථය කියන එක ගත්තාම මොකද්ද? ඝන ද්‍රව තාප වායු කියලා කිව්වේ මේ පටවිය ආපෝ තේජෝ වායෝ. දැන් හිතේ තියෙන හැඩේ බලාගෙන පුටුව හදනවා කියලා මෙයා කරන්නේ මොකක්ද? අවකාශ ධාතුව තුල හිතේ තියෙන හැඩයට සතර මහා ධාතුව අවකාශ ධාතුව තුල රාශි කරන එක. අර ගහ කියලා කපලා ගත්තේ සතර මහා ධාතුනේ. දැන් කොටස් කොටස්නේ තියෙන්නේ. හිතේ තියෙනවා පුටුව කියන හැඩේ හිතේ තියෙන හැඩේ බලාගෙන මෙහි අවකාශ ධාතුව තුල සතර මහා ධාතු රාශි කරනවා. හදනවා හිතේ තියෙන හැඩේට. හිතේ තියෙන චිත්තජ රූපෙට චුට්ටක් හරි ගැලපුණේ නැත්නම් ආ වැරදුනා. ආපහු කපල කොටල මකල දැන් මේක අලුතෙන්ම හදනවා නම් හරි වැරදි බලන්න පුළුවන්ද? යමක් හරි හෝ වැරදි කියන තව දෙයකට සාපේක්ෂව නේද? දැන් කුමකට සාපේක්ෂවකද මේ මේ හදන එක හරි හෝ වැරදෙන්නේ? අර මනසේ තියෙන චිත්තජ රූපයට. ඒකයි රූපං රූපත්තාය මේ සතර මහා ධාතු ගස් වලින් කපල ලෑලි වලින් හදන සතර මහා ධාතු රූපයේ හැදීම සඳහා මනසේ හදාගත්ත කලින් ඉස්සෙල්ලාම මනසේ හදාගන්න රූපේටයි සක මනසේ රූපයක් හදලා පිළියෙල කරගන්න එකටයි සංකාරය කියලා කිව්වේ අවිද්‍යාවපච්චයෙන් හටගන්න සංකාරය කියලා කිව්වේ ඒ සංකාර නිමිත්ත හදාගන්න තියෙන ඕනෙකමටයි තණ්හාව කිව්වේ. මනසේ අවිද්‍යාව උපකාරයෙන් පුටුව කියන නම තියෙන රූප නිමිත්තක් හදාගත්ත අවිද්‍යාපච්චය සංඛාරා. අවිද්‍යාවයි සංඛාර නිමිත්තයි. ඒ පුටුව හදාගන්න ඕනෙකමක් තිබුණ තණ්හාව. අවිද්‍යා කර්ම තණ්හා කියන මානසික ක්‍රියාවලිය ටික තිබුණ හිඳයි සතර මහා ධාතු රූපය අවකාශ ධාතුව තුල ඕගොල්ලෝ රාශි කළේ. පුටුව කියලා අද කතා කරන තැනක අවකාශ ධාතුව තුල මේ හැඩේ මේ විදියට රාශි උනේ. අවිද්‍යා කර්ම තණ්හා ආහාර ආහාර කියන්නේ පටිආපෝතේජෝ වායු මේ රූපෙට සතර මහා ධාතු ටික අවිද්‍යා කර්ම තණ්හා ආහාරයක ප්‍රතිඵලයක් තමයි සතර මහා ධාතු තුල මේ වගේ රූපයක් නිර්මාණය වෙලා ඒකයි රූපේ ඇතිවීම මොකද්ද කියලා බැලුවේ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයන්ගෙන් තමයි රූපය හැදෙන්නේ. ඊගාවට හොඳට තීක්ෂණව නුවණ යොදන්න ඕනේ සිද්ධියක් තියෙයි. හිතේ තියෙන පුටුව නිසා රාසි වෙච්ච අවකාශ ධාතුව තුල රාසි වෙච්ච සතර මහා ධාතු රූපේ මේ භෞතිකයේ තුල තියෙන එකට කියන පංච මහ භූත කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ මේ අවකාශ ධාතුව තුල පංච මහ භූතයන්ගේ රාශි වීම මේ විදියට රාශි වෙන්න හේතුව අවිද්‍යා කර්ම තණ්හා කියන මානසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ඒ මානසික ක්‍රියාවලිය විතරක් තිබුණාට සතර මහා ධාතුව නැත්නම් ආහාර ප්‍රත්‍ය නොතිබුණා නම් මෙබඳු හැඩයක් සතර මහා ධාතුවේ හැදෙන්නේ නැහැ සතර මහා ධාතුව තිබිලා අවිද්‍යා කර්ම තණ්හා කියන ටික මනසේ නොඋනේ නම් ඒත් මේ බුදු දෙයක් හැදෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ධර්මතා ටිකේ ප්‍රතිඵලයක් වුණා මොකද්ද? පුටුව හැදෙන්නද? පුටුව හැදෙන්න නෙමෙයි සතර මහා ධාතුව අවකාශ ධාතුව තුල මේ විදිහට රාශි වෙන්න. රාශි වෙච්ච සතර මහා ධාතුව දකින්නකොටම මේ රූපය හදන්න හේතු වෙච්ච මනසේ තියෙන gati ටික පෙනෙනකොට මාපහුව යදෙනවා. දැන් ලෝකයට අවිද්‍යා කර්ම තණ්හාහාරයන්ගේ මේ රූපය හැදුනා නේද කියන එක නොදකිනකොට රූපය හදන්න හේතු වෙච්ච gati ටික රූපය බලාගෙන යෙදෙනකොට ලෝකයා රැවටෙනවා මේ රූපය පුටුවයි කියලා අවිද්‍යා කර්මයන්ගේ ගති ටික බඳිනවා සතර මහා ධාතු රූපයට දැන් ඕගලන්ට සතර මහා ධාතුව පේන්නේ දිට්ටි සම්පන්නයි කියලා කියන දර්ශන දැකීමේ පිරිසුදුයි කියලා කියන්නේ ඕගොල්ලෝ දැක්කොත් යම් වෙලාවකදී සැබෑවටම මේ උනේ පුටුවක් හදනවා කියන තැනක ඌ දේ සැබෑවටම උනේ මොකක්ද මනසේ තියෙන අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත් රූප නිමිත්ත සංකාර නිමිත්ත ඒකට සංකාර නිමිත්ත කර්ම නිමිත්ත කියලා කිව්වොත් ඕගොල්ලෝ පිළිගන්නේ නැති නිසා මම පෙළ දහමෙන් අරගෙන පෙන්වුවේ රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති इति සංකාරෝ කියලා සංකාරයේ අර්ථ දක්වන එක එක විදිහට සතර මහා ධාතු රූපයේ පිනිස්ස මානසී හදා රූපයක් හදලා සකස් කරලා පිළියෙර කරගත් එකට සංකාරය කිව්වේ. ඒ සංකාරයටත් ප්‍රත්‍යක් තියෙන්න එපා. මේකට ආහාර ප්‍රත්‍ය මේ බාහෞතික රූපෙට ආහාර ප්‍රත්‍ය වගේම හිතේ හටගත්තු චිත්තජ රූපෙටත් ප්‍රත්‍යක් තියෙන්න එපා. ඒකට ප්‍රත්‍ය මොකද්ද? අවිද්‍යාව ප්‍රත්‍යයයි. අවිද්‍යාව කියන එක ප්‍රත්‍යෙන් හටගත්තා පුටුවක් චිත්තජ රූපයක් රූපේ නම් කළා පුටුවක් කියලා ඒකත් වර්ණවත් කළා හැඩතල දැම්මා ලියවැල් දැම්මා සිංහ මූණු දැම්මා තව තව අනු විතර්ක වලින් මේ පුටුව මම මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම හදනවා කියලා හිතේ පුඩුවයි පුටුවයි හැඩසටහන් දාලා ලියවැල් දාලා අලංකාර කළේ අවිද්‍යා සංකාර ඒ පුටුවටයි බොහොම ආසාව ඇති උනේ ඒ පුටුවටයි කැමැත්ත මේ වගේ ධර්මාසනයක් මොනතරම් හොඳද හැදුනොත් හරි ලස්සනයි නේද මේ ධර්මාසනේ. හිතේ තියෙන රූපේ බලාගෙනයි සතුටු උනේ. ලස්සන උනේ. ලස්සන හිතේ තියෙන රූපේ බලාගෙන හිතේ නිර්මාණය කළා බොහොම හොඳට කැමති වුණා සතුටු වුණා. සතුටු වෙලා මේක හොඳ නිසා කියතක් වැයක් පොරවක් අරගෙන සතර මහා ධාතු රූපේ කුට්ටි කළා අවකාශ ධාතුව තුල හිතේ තියෙන හැඩේ හැඩේට සතර මහා ධාතුව රාශි කළා දැන් සතර මහා ධාතු රූපය මේ හැදුනේ මොකක් නිසාද? අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටිකෙන් මේ රූපය නිර්මාණය වුණා. පැහැදිලිද? හොඳට බලන්න ප්‍රපංච සංඥාවකින් බැහැරව ප්‍රපංච නොකොට ඌදී ඌ විදිහටම මේ රූපය හැදෙන්න අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටිකෙන් හැදුනා කියනකොට අවිද්‍යාවෙන් හටාගත්තු පුටු රූපයක් සංකාර කියලා කියන පුටුව ඒ හිතේ තියෙන චිත්තජ රූපෙටයි පුටුව කියලා නම් කළේ හිතේ හදාගත්ත පුටුවක් තිබුණා පුටු රූපයක් තිබුණා ඒක හදාගන්න ඕනේ කැමැත්තක් තිබුණා පුටුව නිර්මාණය වුණේ කොහෙද බලන්න ඒ හිතේ නිර්මාණය කරගත්ත පුටුවට අනුව සතර මහා ධාතු අවකාශ ධාතු තුල රාසිකලා පමනක් කලා නෙමෙයිද කියන එක බලන්න පුටුවක්ද හදන්නේ බාහිර හිතේ තියෙන පුටුව දිහා බලාගෙන සතර මහා ධාතු රාසි කරනවාද හිතේ තියෙන පුටුව බලාගෙන සතර මහා ධාතු අවකාශ ධාතු තුල රාශි කරන එක නේද මේ කරන්නේ කළා මේක හදලා ඒ කර්මයට විපාකයක් රූපයේ ඉපදීම නිර්මාණය වුණා රූපයක් පෙනෙන බව හැදුනා කියන්නේ අර කර්මයට විපාකයක්. පෙනෙනකොටම දැන් මේ රූපේ පෙනෙනකොටම රූපය හදන්න තියෙන gati ටික ආපහු මනසේ සිහිවීම වළක්වන්න බෑමයි. පුටුව කියන හැඩතල ටිකෙන් යුක්ත පුටුව කියන අදහසත් හිතේ පුටුවකට තිබුණු කැමැත්ත ගති ටිකටත් ගති ටිකත් මනසේ ශනික වේ විදිහටම යෙදෙයි. දැන් හිතේ තියෙන ගති ටිකෙන් සතර මහා ධාතු රාශි කළා රාශි වෙච්ච සතර මහා ධාතු ටික දකිනකොට පුටුව කියන එකේ නිමිත්තයි සෙනෙහසයි ගති ටික මනසේ උපන්නා. ඔය ටික නොදන්නා ලෝකයා සතර මහා ධාතුවයි පුටුව කියලා මෙහි අල්ලගෙන ඉන්නවා. හරියට උපමාවක් කළොත් අටිසංගලි උපමා කාමා. කාමයේ ඇට සැකිල්ලක් වගේ කියලා කියන්නේ. බල්ලෙක් වගේ සතෙක් මස්ලේ නැති ඇට කෑල්ලක් හපනකොට හපන කම නිසාම කටේ තියෙන ලේ ඇට කෑල්ලේ ගෑවුනහම මගේ කටේ තියෙන ලේ ඇට කෑල්ලේ ගෑවුනේ කියලා දන්නේ නැතුව ඇට කෑල්ලේ ලේනවා කියලා තව ටිකක් අයියෙන් හපනවා අර ඇට කෑල්ල. හපනකොට තව ටිකක් අයියෙන් හපන නිසා තව ටිකක් කට තුවාලවල තව ටිකක් වැඩිපුර ලේ ගෑවෙනවා. දැන් ලේ ගොඩාක් එනවා කියලා තව ටිකක් හපනවා නම් මෙයාගේ ප්‍රපංච සංඥාවට මොකද කරන්නේ? මෝඩ නැද්ද සතා? ඕගොල්ලන්ගේ මනසේ තියෙන ගතිය රූපේ හැපෙනකොට ඒ රූපේ දකිනකොට මනසේ මේ ගතිය නිර්මාණය වෙනකොට මනසේ තියෙන ගතිය රූපේ තුලයි කියලා දකිනකොට මෙහි තව ටිකක් අල්ලනවා නම් තව ටිකක් මනස තදින් යෙදෙනවා පුටුවකට තියෙන කැමැත්ත කෙනක නැඹුරු වෙන්න ගතිය වැඩි වෙනකොට තව ටිකක් මනසේ මේ ගතිය ප්‍රබලයි ආයෙත් නැඹුරු වෙනවා මේක පුටුවමයි කියලා තව ටිකක් තද කරනවා අත දැන් තද කරන කම නිසා මනසේ ඇති වෙන ගතිය තව ටිකක් ප්‍රබලයි සතර මහා ධාතු තුල බැඳිලා ඉන්නවා මනසේ තියෙන ගතිය හඳුනා ගන්න බැරුව ඇට කෑල්ල අතහරින්නේ බල්ලා අර සතා ලේ ඒකේ ලේ දකින්න නිසා ලේන නිසා ලේ රහට ලේ රහත් දැනෙනෝනේ. ඇයි ලේ එනවා දකින්නවා නම් ඒක බොරුවක් කියන්න පුළුවන්. දැන් ලේ රහත් දැනෙනෝනේ. ඇයි තමන්ගෙම ලේ යට කැල්ල ගෑවුනහම ඒකේ ලේ රහත් තියෙනෝනේ. ඊගාවට දිවට ගෑවෙනකොට යට කැල්ල ගෑවිච්ච ලේ දැනෙනෝනේ. එතකොට වැඩිපුර පෙනෙනවා විතරක් නෙමෙයි ඔප්පු කරන්නවත් බෑ ලී රහත් දැනෙනවා. කොහොමද නෑ බෑ කියන්නේ? ඇට කෑල් ලී තියෙනවා පෙනෙනවා විතරක් නෙමෙයි ලී රහත් දැනෙනවා නම්. ඒ වගේ මේ රූපේ පෙනෙනවා විතරක් නෙමෙයි පුටුව ස්පර්ශත් වෙනවනේ මේ අතට වැදිලා වේදනාවක් එනවනේ පුටුවේ. ඒ ස්පර්ශයත් ගැට ගන්න නිසා අනික ස්පර්ශ ප්‍රත්‍යයමයි මෙහෙමයි උපදින්නේ. ඒ හිමින් වෙලාවක බලා ගන්න ඕගොල්ලෝ විඳින හැම අරමුණකටම ඔය බලුවැට උපමාව තියාගෙන හරියටම හරි වෙනසක් නෑ. නුවණක් තියනවා නම් ප්‍රපංච නොකොට බලන්න පැත්තකට ගිහිල් ගිය ඕගොල්ලන්ට බාහිර පුටුවක් ගැන තලුමරමරා ඉන්න පුළුවන්ද කියලා බලන්න. සතර මහා ධාතුව සතර මහා ධාතුයේ ඇති බව නැති බව නොදන්න දැන් මේ සතර මහා ධාතු රූප මනසේ තියෙන අවිද්‍යා කර්ම ගති ටික සහ ආහාරය නිසා පුටුවක් නිර්මාණය වුණා. සතර මහා ධාතු අවකාශ ධාතු තුල රාශි වුණා. පුටුව හදාගත්තා හරි. පුටුව තිබ්බේ මනසේ ඒ පුටුවේ හැඩයට සතර මහා ධාතු රූපය හැදුනා. මෙහෙමයි පුටුව හැදුනේ. හැදිච්ච රූපය බලාගෙන පුටුව කියන ගතිය ආපහු යෙදුනොත් මේ පුටුව කියන ගතිය තමයි ආපෝ සතර මහා ධාතු රූපයක් අවකාශ ධාතු තුල රාශි කරන්න තියෙන්නේ. ඕකයි පින්වතුනි මේ පටිච්ච සම්පදායෙන් පෙන්වන්නේ අවිද්‍යාව අවිජ්ජා සංඛාර තණ්හා උපාදාන භව කියලා ධර්මතා පෙන්වී හිතේ වඩුව පුටුව හදා ගන්න ටිකට ඊට පස්සේ විඥාන නාම රූප සලආයතන පස්සේ වේදනා කිව්වේ සතර මහා ධාතු ටික අවකාශ ධාතු රාශි කරන ටිකට ඕක තමයි පෙනෙන බව, ඇහෙන බව, ගඳ සුවඳ දැනෙන බව කියන ස්පර්ශ ආයතන ආය උපද්දවන කම. උපන්න ආයතන ටික බලාගෙන නැවත අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව කියන ධර්මතා පන මනසේ නැත්තම් පටිච්චසම්පදී තණ්හා උපාදාන බව කියන පෙනුනට පස්සේ තියෙන සිද්ධි ටික හදන්න උදව් වෙච්ච සිද්ධි ටික හැදුණු දේ බලාගෙන නැවත මනසේ යෙදෙනවා කියන එක ඊගාවට පෙන්වන්නේ. පටිච්චසම්පාදයේ අවිද්‍යා සංකාර කියලා සමුදේ සත්‍ය කොටස් දෙකක් පෙන්නලා ආයි විපාකයක් පෙන්නලා ආය සමුදය සත්‍ය කොටස් දෙකක් පෙන්නන එකෙන් කියන්නේ මොකද්ද? මේ කෙලස් ටික නිසා රූපය හදාගෙන හදාගත් රූපය නිසා අපව මනස කෙලස් ඉදිලයි කියන්නේ. රූපය තුල කෙලස් ගෑවිලාවක් නැහැ කියන එක කියනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැන දරුව හිටියේ නැහැ. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් දුවා දරුව තිබුණ නැහැ. නিত্য සැප ආත්ම කිසිවක් තිබුණ නැහැ. ඒබඳු සංකල්පයකින් ස්කම් පංච උපාදාන ස්කන්ධය හදා ගන්නවා. හදාගත්තු ස්කන්ධ ටික අරඹය ආපහු මනසි උපාදානයේ යෙදিলা ප්‍රපංචයට යෙදিলা කියලා කියන්නේ. මේ දර්ශනය දැක්කොත් ස්පර්ශ ආයතන හයේ ඕගොල්ලන්ව දකින්න බෑ. ඇයි වඩුව හිතේ හදාගත්ත වඩු රූපේ වගේ මෙන්න මෙතන හොඳ දෙයක් බලන්න. ඕගලන්ට අද පුළුවන් නේද මම කියන ධර්මතාවය සිහි කරන්න? ඇස් දෙක වහගෙන හිතුවොත් හොඳට ඇස් දෙක වැහිලා දැන් චක්කු ප්‍රසාදේ නැහැ. ඒ හින්දා රූප පෙනෙන්නේ නැහැ. එහෙනම් චක්කු විඥානයක් නැහැ. නමුත් දැන් මම කියන හැඟීම මට මාව සිහි කරගන්න පුළුවන් මගේ රූපේ මගේ හිතට පෙනෙනවා. එහෙනම් හොඳට දකින්න මගේ හිතට පෙනෙන්නේ ඇහැ නැහැ රූපේ නැහැ චක්කු විඤ්ඤාණ නැහැ දැන් මම පෙනෙනවා නම් දකින්න මේ මම වූ රූපය අවිද්‍යාපච්චය සංඛාරා මොකටද මේ රූපන් රූපත්තාය සතර මහා ධාතුව තුල මම වූ රූපයක් හදා ගැනීම පිණිසයි මම මම වූ මේ චිත්තජ රූපය මොකටද සතර මහා ධාතු රූපයක් පිළියෙල කරගන්න. දැන් තමන්ට තමන්ව දකිනකොට අවිද්‍යා ප්‍රත්‍යෙන් තමන් කියන හැඟීම තියෙන්නේ මේ. අවිද්‍යා සංකාරය. මේ මම මේ මගේ නම මේ මගේ වාසගම මගේ උගත්කම මෙච්චරයි කියලා යම්තාක් මම පිළිබඳ වූ ගති ටික ඔක්කොම හිතේ හිතේ ওই හිතේ තියෙන නිමිතරයි ඕගොල්ලෝ බැඳලා තියෙන්නේ. මට ආසයි මම ආදරේ මම මට කැමතියි කියලා තණ්හාව තියෙන්නේත් මං එක්කමයි හීනෙන් ඕගලන්ට පෙනින්නේ තණ්හාව තියෙන්නේත් ඒකමයි මේ මම කියලා ditthi අත්වාද උපාදානියක් තියෙයි ඔය ටික ඔහොම තියනකොට වෙන දේ දන්නවද හිතේ තියෙන හැඩේ බලාගෙන අවකාශ ධාතුවේ වඩුව සතර මහා ධාතු රාසිකලා වගේ මේ හිතේ තියෙන මේ චිත්තජ රූපේ මම කියන හැඩයට සාපේක්ෂව කනබුන ආහාරයෙන් යුක්ත රූප ටික මේ හැඩේටම හිතේ තියෙන හැඩේටම මේ පිටලා තියෙන්නේ.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 දැන් කලමයි හිතේ තියෙන්නේ මගේ වූ රූපය. මම ඒ මම කියන හිතේ තියෙන අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන ධර්මතා පහ නැත්තම් අවිද්‍යා කර්ම තණ්හා කියන ගති ටික නිසා කන බොන ආහාරයේ හැඩය අරගෙන මේ තියෙන්නේ ප්ලාස්ටෝ පැරිස් වලින් හරි මැටි වලින් හරි අච්චුවක් අරගෙන අච්චුවට එබුවොත් අච්චුව ගැටලෙව්වහම මැටි ටික අච්චුවේ හැඩයට හිටිනව නේද ඒ වගේ මේ කය චිත්තජ රූප නැමැති අච්චුවකට වහල්ලා නම් මේ සතර මහා ධාතු ටික තියෙන දැන් ඒ රූපේ හැඩය අරගෙන මේ තියෙන්නේ. ඒ සිතේ තියෙන හැඩයට රාසි වෙච්ච මේ රූපේ දකින්නකොටම ආපහු ඕගලන්ට මම කියන හැඟීම එනවනම් ඕගොල්ලෝ මේ රූපයේ ඇතිවීම නැතිවීම නොදන්නා කම නිසා මේ රූපය මමයි කියලා ඉන්නේ. ඕගලන්ට තර්ක විතර්ක කරලා ඔප්පු කරගත හැකියි. ඕගොල්ලෝ අහලා බලන්න දත්ම දින්න මූණ හොදන්න කණ්ණාඩි ඉස්සරහට ගියාම ඒ වැටෙන රූපියත් මම කියලායි නේද පේනෙන්නේ එහෙනම් කොහොමද ඒ රූපය මම වෙන්නේ ඇත්ත නේද හැදෙන රූපය බලාගෙන සිහි වෙනවා කියන එක මේ හැඩේ පත්‍ර කඩදාසියක තිබුණත් මේ මම කියන අදහස එයි නේද වීඩියෝ පටයක තිබුණත් මම කියන අදහස එයි නේද එහෙනම් මේ දකින්න කොටත් එන්නේ මම කියන අදහස නම් එහෙනම් මේ රූපය නිසා නැවත හිතේ තිබුණ ගතිය මතුවෙලා නේද? රූපේ මම කියලා දකින්නේ එයා. මේ විදිහට ගත්තාම එයා සතර මහා ධාතු තුල පුටු දකින්නේ පුටුව හදාගන්න උපකාර වෙච්ච කර්ම නිමිති ටික ගති ටික කර්ම කෙලස් ගති ටිකම හදාගත්ත රූපය බලාගෙන මනසේ දිලා. එතකොට තමයි පුටුවයි පුටුවට ආසයි. පුටුවයි පුටුවට කැමැත්තයි දෙක කලමයි මනසේ තිබුණේ. පුටුව කියන නිමිත්තටයි රූපෙටයි පුටුව කියලා නම් කළේ ඒ පුටුවටයි ඕගොල්ලෝ ආස කළේ කර්ම සහ කෙලෙස් ටික මනසෙමයි තිබුණේ. ඒ නිසා රාශි කරගත්තේ සතර මහා ධාතුව. රාශි වෙච්ච සතර මහා ධාතුව බලාගෙනත් මනසෙ යෙදුනේ නම් ඕගොල්ලන්ට බාහිර ආයතනවල භෞතිකය තුල පුටු දකින්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ ලෝකයේ ඇහැට පෙනෙන චිත්‍ර කාමේ නෙමෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ පුරුෂයාගේ මනස තුල උපදින සංකල්පයයි කාමයයි දෙකටයි රාගයයි දෙකටයි කාමය කියලා කියන්නේ. පුටුව තිබුණේ කැමති වෙච්ච පුටුව තිබුණේ කොහෙද? මනසේ. ඒකට රාශි කරගත්ත සතර මහා ධාතු රූපය මේ. දකින්නකොටම පුටුව කියන අදහස ආවා. ප්‍රපංච නොඋනේ නම් ප්‍රපංච නොවන්නේ නම් පුටුව දිහා බලාගෙන හිත හිතා ඉන්න පුළුවන්ද මේ දිහා බලාගෙන? මේ දිහා බලාගෙන පුටුවක් ගැන ඇලෙන්න පුළුවන් වේද ඔයගලන්ට? පුටුව කියන නිමිත්ත සහ කැමැත්ත මත සතර මහා ධාතුව රාශි වුණා කියලාත් පෙනෙනවා නම් රාශි වෙච්ච සතර මහා ධාතුව දකින්නකොටම අනේ මේ පුටුව පුටුව හොඳයි කියලා හිතේ නා මට මම පුටුවක් හිතලා රූප හදාගෙන රූප දකින්නකොට මට පුටුවක් ගැන හිතුණා කියලා රූපි පුටුව වෙනවද කියලා අහන්න. මම කියන ගතිය නිසා මේ රූපේ හැදෙයි නම් රූපේ දකින්නකොට මම කියන ගතිය හිතෙයි නම් මම කියන ගතිය නිසා රූපේ හැදුනට රූපේ දකින්නකොට මම කියන ගතිය හිතුනට රූපේ මම වෙනවද කියලා අහන්න. ඒ වගේ හිතේ තියෙන ගතියට රූපේ බැලුවට විත්තිය ඇඳි රූපේ දකින්නකොට මම කියලා හිතුනට රූපේ මම වෙනවද කියලා අහන්න. තමන්ගෙන්ම. සතර මහා ධාතුවේ ඇතිවීම දැක්කොත් ඕගොල්ලෝ දකිනවා සතර මහා ධාතුවයි රාශි උනේ මනසේ තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියන ගති ටික සහ බාහිර පටිවි ආපෝතෝජෝ කියන සතර මහා ධාතු උදව් කරගෙන සතර මහා ධාතුවමයි රාශි උනේ කියලා දන්නවා. ওই ටික දකිනවා නම් සතර මහා ධාතුවේ Taman දකින්නේ නැහැ. Tamanගේ දෙයක් සතර මහා ධාතුවේ දකින්නේ නැහැ. නේතම් මම නේසෝ හමස්මින් නෙමේසෝ අත්තාති ඒව මේතං යතහා භූතං සම්මප්පඤ්ඤාය දට්ටබ්බං සතර මහා ධාතුව මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා මෙසේ ඇත්ත ඇති හැටි දකින්න කිව්ව බුදුරජාණන් වහන්සේ පටවිම් පටවිතෝ දිස්වා පටවිස්මින් නිබ්බින්දති නිබ්බින්දින් විරජ්‍යති විරාගා විමුච්ඡති විමුක්තස්මි විමුක්තමිති ඥානං හෝති පටවිය පටවිය හැටපියට දැපකූපු දවසට ඔගොල්ලෝ කලකිරනවා සතර මහා ධාතුව සතර මහා ධාතුවේ හැටියට දන්නේ නැතුව කොච්චරනම් සතර මහා ධාතුව නිසා දුක් විඳද පුටුවක් දුවා පුතා ගෙවල් දොරවල් කියලා සතර මහා ධාතුව විපරිණාම වෙන ගානේ මම පුටුව කැඩිච්ච දුක වින්දේ මගේ මනස හඳුනා ගන්න බැරුව සතුරුනහ ධාතුව විපරිණාම වෙනකොට මව්මල දුක වින්දේ පියාමල දුක වින්දේ සහෝදරයමල දුක වින්දේ මගේ මනසේ මේ රූපේ ඇතිවීම නැතිවීම නොදන්නා කමින් කියලා දුකේ කලකිරෙනවා මේ ඇතිවීම නැතිවීම දැක්කොත් යම් දවසකදී නිබ්බින්ති විරජ්‍යති එදාට සතර මහා ධාතු මේ රූපය ඇලෙන්නේ නැහැ ඕගොල්ලෝ පුටුව කියලා මේක කැඩුනට දුක් වෙන්නේ පුටුව කැඩුනා කියලා ඔගලන්ට වෙහෙසක් එන්නේ පුටුව කියලා මේක නොදකිනකොට පුටුව කියන තණ්හාව තියෙන්නේ පුටුව එක්ක මේ රූප එක්ක නෙවෙයි. ඕගොල්ලෝ ඇස්තරලා බලන්නේ මේ දිහා සතර මහා ධාතු කියලා මිසක පුටුව කියලා නෙවෙයි නිසා. පුටුව කියලා සිහි කරගන්න හැඟීම් ටික දෙන්නේ නිමිත් එක්ක නිසා. මේ රූපේ කැඩුනත් බින්ද බිඳුනත් ඇස් ඉදිරි පිට ගිනි තිබ්බත් දැවි මාත්‍රයක්වත් එන්නේ නැති තැනකට එනකන් එනවා. හිතේ තියෙන ගතිය මේ දිහා බලන තාක් මේ වස්තුව කැඩෙන බිඳෙන ගානේ ඕහේ පිච්චෙන්නේ. තමන් පිච්චෙන්නේ. තමන්ට දුක් වෙන්නේ. මේ රූපය සතර මහා ධාතුයි. මේ රූපය මම කියන නිමිත්ත හිතේ තියෙන ජීවිත ආසාව හිතේ තියෙන මේ නිමිත්ත එක්ක තියෙන්නේ. ඒ ටිකෙන් හදාගත්ත රූපය බලාගෙන රූපය දකිනකොට ඒ ටික මනසේ යෙදෙනවා නම් ඒ ගතිය නොදන්නකොට නොදකින්නකොට මේ රූපය මමයි කියන දැක්ම තිබුණාම මේ රූපයට යමක් වෙන ගානේ මට වුණා කියලා දැවෙන්න පිච්චෙන්න අඬන්න ශෝක කරන්න විලාප දෙන්න වෙයි. නමුත් ඔබ සතර මහා ධාතුවේ තමන්ව නොදකිනම් තමන් සතර මහා ධාතුවේ නොදකිනම් සක්කාය දිට්ඨිය නැති වෙන්නම තැනක්. රූපී ආත්ම වශයෙන් ගන්නවා ආත්මේ රූපවත් කොට ගන්නවා රූපය නිසා ආත්මේ ආත්මේ නිසා රූපය ඕගොල්ලෝ දකින්නේ නැහැ. ඔගොල්ලෝ දකින්න මේ හේතු ටික නිසා රූපය හටගත්තේ. මේ රූපය දකින්නකොට මේ හේතු ටික හේදෙනවා. කියලා දකින්නකොට රූපය පිරිසිඳ දකින්නවා නම් Taman රූපය එක්ක දකින්න නැත්නම් රූපය නිසා Taman දකින්න නැත්නම් Taman නිසාවත් රූපය දකින්න නැත්නම් ඕකටයි විෂයාකාර සක්කාය දිට්ඨිය කියන්නේ. රූපයෙන් Taman බැහැර වෙලා නම් Taman ගේකම බැහැර වෙලා නම් මේ රූපේ කැඩෙන ගානේ බිඳෙන ගානේ Tamanට දුක් දුම්නස් එන්නේ නැහැ. මේ රූපේ දිහා මම කියලා ඕගොල්ලෝ බලන්නේ බලන්න ලැජ්ජ හිතේ. මම මෝඩද කියලා මෙච්චර. අවිද්‍යා කර්ම තණ්හාවෙන් රාසි වෙච්ච සතර මහා ධාතුව රාසි වෙච්ච සතර මහා ධාතුව දකිනකොට මම කියන මේ කෙලස් ටික මනසේ යෙදුනට යෙදුනනම් මේ ගතියෙන් රූපය හදාගෙන හදාගත්තු රූපය නිසා මනසේ ගතිය යෙදිලා නම් යෙදි මනසේදිච්ච ගතිය ගතියෙන් රූපය ගැන තීරණය කරන හිතන එක හරිද කියලා අහන්න තමන්ගේ. ඔන්න ওই ටික ඕගොල්ලන්ට පෙනෙනවා නම් චක්කු සෝත ගාන ජීවා කාය මන ස්පර්ශ ආයතන හය ඕගොල්ලන්ව දකින්නේ ඕගොල්ලන්ගේ මගේ කිසිවක් දකින්නෙත් නෑ මගේ අම්මා දුව පුතා තාත්තා අයියා අක්කා ගෙවල් දොරවල් ඉඩකඩම් තමන්ගේ නෑද දැවෙන්න පිච්චෙන්න දුකෙන්න කිසිවක් ස්පර්ශ ආයතන හයේ තියෙන්නේ හැමතැනකම තියෙන්නේ මනසේ තියෙන gati ටිකෙන් සතර මහා ධාතුව උපදවාගෙන උපන් සතර මහා ධාතුව දකිනකොට මගේ ඉඩම අක්කර 100ක ඉඩම මගේ මේතරම් විශාල ගේ මගේ මේතරම් විශාල ගයක් මට තියෙනවා මම හදාගන්න ඕනේ කියන කමින් සතර මහා ධාතුවයි රාසිකලේ හදාගත්තේ ඒ රූපේ දකින්නට මගේ ගේ හදාගත්තා කියන කම නම් එන්නේ මේ ටික දකිනකොට සතර මහා ධාතුයේ ගෙවල් නොදකි. පැත්තකට ගිහිල්ලා හිත හිතා gedara සිහි කරන්න හදනකොට මේ තමයි අවිද්‍යාවෙන් හටගත්ත කර්ම නිමිත්ත නේද කියලා තේරෙනවා. මම බලන්න කියලා ගියොත් සතර මහා ධාතු රූපය ඇස් ඉදිරි පිටට එයි එනකොටම මේ දැන් හිතන gati ටික යෙදෙනව නේදත් කියලා හිතේ. මෙහෙම ඉඳගෙන ඉස්කෝලේ ගිය දරුවා ගැන හිතන්න බෑ ඕගොල්ලන්ට. දරුවා හිතන්න කියලා සිහි කරනකොට මේ අවිද්‍යාපච්චය සංකාර අවිද්‍යාවෙන් උපද්දප කර්ම නිමිත්ත නේද? මේ නිමිත්ත බලාගෙන නේද පිච්චෙන දැවෙන ගති අනේ දරුවා වාහනයකටත් හැප්පෙයිද කවුරුවත් ගනේද දරුවට මොකක්වත් වෙයිද කියලා මේ නිමිත්ත බලාගෙන නේද මම පිච්චෙන්නේ දැවෙන්නේ මේ නිමිත්ත එක නේද මම මානසයේ උපදවාගත්ත අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපදවාගත්ත දරුවා වූ කියන මේ නිමිත්ත එක නේද සෙනෙහස ඇලීම බැඳීම කියන ගති ටික තියෙන්නේ කියලා දකිනවා කනබුන ආහාරයෙන් යුක්ත රූපයට සතර මහා ධාතුල කොච්චරද තණ්හාව කියනවා නම් දරුවා එනවා කියලා කියන්නේ කනබුන ආහාරයෙන් ඇතුළු සතර මහා ධාතු රූපය ඇස් ඉදිරිපිටට එනකොට නැති වෙලාවේදී දැවෙන්න පිච්චෙන්න අඬන්න පුළුවන් සෙනෙහසත් එක්ක තිබුණු ඒ ගති ටික ඇස් ඉදිරිපිටට එනවත් එක්කම අපහු මනසේ යෙදෙනකොට අම්මෝ ඇති යන්තම් දරුවා ආවා කියලා හිතා ගන්නවා. නමුත් උනේ මොකද්ද? සතර මහා ධාතු ආහාර ප්‍රත්‍යයෙන් සතර මහා ධාතු හැදුණු මේ රූපය උදව් කරගෙන මනසේ මේ ගති ටික යෙදිලා මනසේ තියෙන ගතිය හඳුනා ගන්න බැරුව සතර මහා ධාතු රකින්න මොනතරම් වෙහෙසෙනවද? ඒ රකින්න සතර මහා ධාතු ඕගොල්ලෝ රකින්නේ දරුවා නෙවෙයි. මේ කය නෙවෙයි රකින්නේ සතර මහා ධාතුවටයි තණ්හා කරන්නේ. ආසිවිසූපම සූත්‍රයේ ඉන්නේ තියෙන්නේ සර්පිය හතර දෙනා ආභරණ කොට ඉන්නේ කියලා. මේ මම බලන්නකෝ මගේ අත කොහොමද කියලා. ලස්සනයි, මහතයි. මගේ නියපොතු වල හැඩ තව මේක පාට පාටත් කරනවා. මගේ නියපොතු ලස්සනට තියාගන්න. මගේ මූණ කළු වුණොත් රැලි වැටුණොත් හොඳ නැහැ. ඒකට නොඑක් විදිහේ මේ වලටත් යන්න වෙනවා. මොකද මේ සර්පිය හතර දෙනා ආභරණ කොට දකින්නේ ඇයි? ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නාකම නිසා ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නාකම තමන්ට තමන් ditthi සම්පන්නයි දැකීම මගේ නිවැරදි බුදුහාමුදුරන්ටවත් පවර්ලා දෙන්න එපා පිටකට පවර්ලා දෙන්න එපා මේ කියන හාමුදුරන්ට පවර්ලා දෙන්න එපා තමන්ම දකින්න මට සතර මහා ධාතුව පේනවද නැද්ද මට සතර මහා ධාතුවේ හැදෙන හැටිත් පේනවා ඒ හේතුන්ගෙන් හැදුණු සතර මහා ධාතුවත් පෙනේ සතර මහා ධාතුව දකිනකොට ඇතිවෙන ගතියක් පෙනෙනවා මට මනසේ. ඒ ගතිය තව සතර මහා ධාතු මෙබඳු රූපයක් උපදවන්නයි හේතුව. ඕකයි මේ පටිච්චසම්පදාය අවිද්‍යාපච්ච සංකාර සං කියලා විඥානාමුරු සලආයතන පස්ස වේදනා විපාක ටිකක් පෙන්නලා ආයත් අන්හා උපාදාන භව කියලා පෙන්නලා ආයත් විපාක ටිකක් පෙන්නන්නේ මේ මනසේ තියෙන මේ සිද්ධිය පෙන්නන්නේ ආයෙ මැරිලා ඉපදුනා ඉපදිලා මැරෙන එකක් නෙමෙයි මේ පටිච්චසම්පදයෙන් පෙන්නන්නේ දැන් දරුවා කියලා හිත හිතා ඉන්න පුළුවන් ගතියක් තියෙනවා මේ අවිද්‍යා සංකාර කර්ම භවය. ඔය හින්දා දරුවා බලන්න යනවා කියලා කියන්නේ මොකද්ද? ඔය හිතේ තියෙන හැඩයට හිතේ තියෙන හැඩයට අවකාශ ධාතුවේ රාශි වෙච්ච සතර මහා ධාතු රූපයයි හොය හොයා යන්නේ. හිතේ තියෙන හැඩයට අවකාශ ධාතුවේ රාශි වෙච්ච සතර මහා ධාතු රූපයේ දකින්නකොටම රූපය හොයන්න උදව් වෙච්ච පැත්තේ ගති ටික ආපහු යෙදෙනවා. ඒකටයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කියන්නේ අවිද්‍යා සංකාර කියන්නේ හොයන්න යන පැත්ත. දරුවා කියලා සිහි කරගෙන දැන් හොයන්න යනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන්නේ දරුවා කියලා පෙනෙනවා, හම්බ වෙනවා. සතර මහා ධාතු දරුවෙක් නෙමෙයි හම්බ වෙන්නේ. ඒ හිතේ තියෙන හැඩයට සමානව රාශි වෙච්ච අවකාශ ධාතු තුල රාශි වෙච්ච සතර මහා රූපය සිදිරි පිටට එනවා. එනකොට හොයන්න උදව් වෙච්ච gati ටිකම පිනිනවත් එක්ක යෙදෙනවා. ආපහු කෙලෙස් පැත්ත පෙන්වන්නේ. අම්මෝ ඇතියන්ත දරුවා ගෙදර ආව දරුවා දැක්කා. කෙලෙස් ටික මනසේ යෙදුනහම හොඳට සරුවට මනසේ කෙලෙස් ටික යෙදුනම හරි සතුටක්. ඇතියන්ත දරුවා ආවා කියලා කියන්නේ. මොකද හොඳට කෙලෙස් ටික යෙදිලා මනසේ. ඒ gati ටික මොකටද? ආයත් විඥානාවෘත සලආයතන පස්ස වේදනා. ආයත් දරුවා බලන්න පුළුවන්. තන හදාගන්න තියෙන ඉඩ මෙන්න මේ ටික ඕගොල්ලෝ දැක්කොත් මනසේ තියෙන gati ටිකෙන් ස්පර්ශ ආයතන 6 හැදෙනවා කියලා පෙනේ. ස්පර්ශ ආයතන 6 තින්නේ ආහාර ප්‍රත්‍යයෙන්. රූපය කන බොන ආහාරයෙන් යම් වේදනා සංඥා චේතනාවක් තියෙනවා නම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් යම් චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන ජීව විඥාන කාය විඥානයක් තියෙනවා නාම රූප ප්‍රත්‍යයෙන්. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තු ආහාර නිරුද්ධනෝ නිරුද්ධ වෙන ස්කන්ධ ටික ඇස ඉදිරි පිටට එන්නේ දකි ඕගොල්ලෝ ගෙයක් පෙවුනා දරුවා දැක්කා අම්මා දැක්කා දුව දැක්කා පුතා දැක්කා කියලා. එතකොට නුවණක් තියෙන කෙනා දන්නවා මනසේ තියෙන මේ ගති ටිකෙන් මේ ස්පර්ශ ආයතන නැත්නම් සතර මා ධාතුව නැත්නම් පංච උපාදාන ස්කන්ධය හදාගත්තා. හදාගන්න හේතු ටික අවිද්‍යා කර්ම තණ්හා ආහාරය කියලා දැක්කා. එයින් නිර්මාණය වෙච්ච මේ හේතු ටික නිසා ආයත් අවිද්‍යා කර්ම තණ්හා කියන ටික යෙදුනොත් මේ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික උපකාරේ නැවත භවයක් හදාගන්න. ආපහු මේ වගේ විඥාන ආවෘතලයන් පත කියන ටික හදාගන්න කියලා තෝගොල්ලෝ දන්නවා. ආයත ස්පර්ශ ආයතන 6 උපදවා ගන්න හේතුයි කියලා දන්නවා. ඔන්න ওই ටික දකින්න එකට කියනවා ditthi සම්පන්නයි. දැන් දර්ශනයක් තියේ. දැන් මේ නගරේ දොරටුව හය හරහා සිහිය නැමති හොඳ දක්ෂ වික්ත දොරටුපාලයක් හදාගන්න.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 දැන් මේ රූපේ දකිනකොට ඕගොල්ලෝ දන්නවා මේක මේසේ නෙමෙයි. හිතේ තියෙන අවිද්‍යාව වෙන් හටගත්ත මේ සිව් චිත්තජ රූපියත් ඒක හදාගන්න තියෙන කැමැත්තත් නිසා අවකාශ ධාතු වල රාශි වෙච්ච රූපේ මේ කියලා දැක්කනේ සතර මහා ධාතුවේ ඇතිවීම දැකපු නිසා අවිද්‍යාව හෝ නැති වුණොත් කර්ම නිමිත්තක් හෝ නැති වුණොත් තණ්හාව හෝ නැති වුණොත් මේ වගේ හැඩයක් හදන්නේ නැහැ ලෝකේ හිතේ අවිද්‍යාවෙන් පුටුව කියන නිමිත්තකුත් තිබුණා. හදාගන්න ඕනෙකමක් තිබුණා. නමුත් අවශ්‍ය ද්‍රව්‍ය කාරණා නොවුනනම් ආහාර නොවුනනම් ඒත් මේසයක් මේ මේසෙ වූ රූපයක් ලෝකේ ඕගොල්ලෝ හදන්නේ දැන් අපි අම්මා මැරුණා තාත්තා මැරුණා කියලා දරකින්නේ මොකක් නිසාද? පංච උපාදාන ස්කන්ධේ අවිද්‍යා කර්ම තණ්හා කියන රූපයක් හදාගන්න තියෙන හේතු ටික තියෙනවා ආහාර අඩුකම තියෙන්නේ නැතිකම. ඒ හින්දා අම්මා නැහැ තාත්තා නැහැ. ඒ හින්දා මේ gati ටිකෙන් වෙන තැනක ආහාරයක් හදලා රූප හදාගන්න හදනවා බලනවා. මෙතන ඉඩ නැති නිසා. එතකොට දැන් මේ රූපේ දකිනකොට ඌ පරිදි මේ ශීඝ්‍ර දූතුළු සම්මත විදර්ශනා කියන අධ්‍යක්ීම කියන්නේ මොකද්ද? මේ පෙනෙන අරමුණේ දොරටුපාලේ හොඳ 100යි චිත්ත සමාධිය කුරු කළා තියෙන සති නිමිත්ත හුරු කරනවා ඌ පරිදි වචනය පවරලා දෙනවා. මොකද්ද මේ රූපය දකිනකොට හිතේ තියෙන එක්තරා හැඩයකට කෙනෙක්ගේ මනසේ තියෙන හැඩයකට අවකාශ ධාතු තුල රසනමා ධාතුව රාශි වෙච්ච හැටි නේද මේ කියන ටික අල්ලලා දෙන්න. ආපහු මේසයක් නම් පෙන්වන්න එපා. මේසේ කියන ගති ටිකටයි මේ රූපය හැදුනේ කියන එක දකින්න. මේ රූපය හැදෙන්න කලින් මේසේ ආයෙත් මේසේ දකින්නකොට මේ මේසේ තව මෙබඳු රූපයක් සතර මහා ධාතුවේ හදන්න තියෙන gati ටිකයි කියලා දකින්න. මේක වීදුරුව කියලා දකින්න එපා. දකින්න කෙනෙකුගේ මනසේ අවිද්‍යාවෙන් හටගත්ත රූපයකට වීදුරුව කියලා නම් කළා ඒකට තියෙන උවමනාව නිසා ආහාර කිව්වහම සතර මහා ධාතුවේ නොයේක් සංකලන තියෙයි. උදව් කරගෙන රාශි කරගත්ත රූපෙ මේ වීදුරුව හදලයි තියෙන්නේ දැන්. ඒ කියන්නේ වීදුරුව කියන්නේ මේ රූපේ හදලා තියෙන්නේ. මේක රූපය සතර මහා ධාතු රූපේ. දකින්නකොට වීදුරුවක් දැක්කොත් වීදුරුව පෙනෙන්නේ නම් දකින්න හදන්න උදව් වෙච්ච මේ රූපය හදන්න උදව් වෙච්ච gati ටික ආපහු දෙවුනුවට ඇවිල්ලා මේ තියෙන්නේ. ඒක ඊගාවට උදව් වෙන්නේ මොකේද? මේ ආහාර රූපය බිඳිලා ගියත් ඔය ගතිය නැති වෙන්නේ මේ බඳු ආහාර රූපයක් නැවත හදන්න තියෙන හේතු ටික තියෙන්නේ. ඌපරිදි වචනේ පවර්ලා දෙනව හැම වෙලාවෙම. මොකද්ද? මේ රූපයේ හදන්න උදව් වෙච්ච ගති ටික මේ මනසේ ඇදිලා නේද වීදුරුව කියන්නේ. මෙතන තියෙන සතර මහා ධාතු රූපේ නේද? මේ රූපය දකින්නේ නෑ මම කියලා. මම කියන හිතේ අවිද්‍යාවෙන් හටගත්ත මම කියන හැඟීමෙන් යුක්ත වූ නිමිත්ත තණ්හාවත් කියන කම නිසා රාසිවිච්ච රූපේ නේද මේ මේ රූපේ දකින්නකොට රූපේ හදන්න උදව් වෙච්ච ගති ටික ආපහු මනසේ එදිලා නේද මේ මම වෙලා තියෙන්නේ නචකින්ච ලෝකේ උපාදිත මේ රූප කිසිවක් මම වශයෙන් ගන්නෑ මගේ කියලා ගන්නෑ උපාදාන වශයෙන් ගන්නෑ කිසිවක් ඔන්න ඔය ටික තමයි පෙනෙනකොටම අරගෙන දෙන්න. කන්ට සද්දයක් ඇහෙනකොට කපුටේ කෑ ගහනවා. කපුටගේ සද්දේ මේකයි කියලා සද්ද නිමිත්තක් හිතට අරගෙන මේ නිමිත්ත මේ සද්දය මෙබඳු සද්දේ කපුටගේයි කියලා කපුටු සද්දයක් හිතේ හදලා තිබුණේ. ඒ නිසා ඒ හිතේ තියෙන gati ටිකටයි කන සවිඥානික උනේ. සවිඥානික කනට බාහිර ශබ්ද රූපේ ගැටෙනකොට ඒ ටික ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ. ගැටෙනකොටම හිතේ තියෙන කපුට සද්දේ නැගිටලා ඇවිල්ලා තියෙන්නේ. මේ ඇහෙන සද්දේ නෙමෙයි කපුටු සද්දේ. හිතේ තියෙන සද්දේ කියලා දකින්න. ගන්ධයක් දැකෙනවා. සමම්පිච්ච මල් සුවඳ මේ ගන්ධ නිමිත්ත හිතට අරගෙන මේ ගන්ධ නිමිත්තට තමයි සමම්පිච්ච මල්වල සුවඳ අවිද්‍යාවෙන් හටගත්ත ගන්ධ නිමිත්ත තමයි සමම්පිච්ච මල් සුවඳ. ඒකට හොඳට චිත්තජ රූපයකුත් තියෙයි. මෙහෙම හිතනකම අවිද්‍යාවෙන් අර මම හිතන කමට කය සවිඥානික වුණා වගේ සමම්පිච්ච මල් ගැන හිතනද හිතනකොට අවිද්‍යා ප්‍රත්‍ය සංකාරා තමයි සමම්පිච්ච මල් වල සුවඳ කියන ගන්ධ රූපය තමයි දැන් රූපන් රූපත්තාය ගන්ධ රූපයේ ගන්ධ රූපයක් පිණිස ඉපදිලා මේ තියෙන්නේ ගන්ධ රූපයක් ඉපදිලා මනසේ සමම්පිච්ච මල් සුවඳට කැමති. ඒ හිතේ තියෙන සමම්පිච්ච මල් සුවඳ වූ නිමිත්තටයි කැමැත්ත. ඔය කාරණා ටික නිසා ගහන ප්‍රසාදය හැදුනා. සවිඥානික ප්‍රසාදයට නිකම්ම ගන්ධ රූපය ගැටෙන්නේ. ගැටෙනවත් එක්කම මේ හැඩේටමයි තියෙන්නේ මේ හැඩේටම පිහිටි ටික නිසා ගන්ධ රූපයක් ගැටෙනකොට ගන්ධ රූපයේ දකින්නකොටම ආපහු මනසේ සමම්පිච්ච මල් ගඳ කියන කරුණ ඇවිල්ලා ඕගොල්ලෝ හිතේ පහළ වෙන සමම්පිච්ච මල් ගඳ නිසා උපදින ගන්ධය උපන් ගන්ධය නිසා තේරෙන සමම්පිච්ච මල් ගඳ මේ ගන්ධයට බහලන්න එපා මං කියන දේ මං කිව්වේ බොහෝම සියුම් මේ සිද්ධිය පින්වතුනි ලේසි නෑ බොහොම තර්ක විතර්ක කළ දත යුතුයි හැබැයි අපහසු මුළු ජීවිතයම ගෙවාගෙන හරි මම මේ කියන ටික දැක ගන්න උත්සාහවත් වෙන්න එපමණකින්ම මේ සංසාර දුකෙන් අදම මේ ජීවිතේ මිදෙනවා. මේක සැක කරන්න එපා. මගේ දෙයක් නෙමෙයි බුදුහාමුදුරන්ගේ දෙයක් නෙමෙයි ලෝකයේ හැමදාම පැවතුණු හැමදාම පවතින ඇත්ත ඇති හැටි පවතින ධර්මතාවයක්. තව මොනවා හරි බණක් නෙමෙයි මේ. තව මොනවා හරි දෙයක් නෙමෙයි. ඕගොල්ලන්ගේ ජීවිතයේ තියෙන ඕගොල්ලන්ට වෙන ඕගොල්ලන්ගේ ජීවිත කතාව මේ. මම මගේ ධර්ම දේශනාවක් නෙමෙයි මේ කරන්නේ. ඕගොල්ලන්ගේ ජීවිත කතාව කියන්නේ මම මේ. ඕගොල්ලන්ගේ ඕගොල්ලන්ගේ ජීවිත සතර මහා ධාතුවේ පැටලලා සතර මහා ධාතුව විපරිණාම වෙනකොට දුක ඕගොල්ලන්ට එන්නේ කොහොමද කියන එක. ඕගොල්ලන්ගේ ජීවිතයේ සතර මහා ධාතුවෙන් හිත නිදහස් කරගන්නේ කොහොමද කියන එක. සතර මහා ධාතුවෙන් විඳින දුකෙන් මිදෙන්නේ කොහොමද කියන පණිවිඩය මේ කියන්නේ. බුදුහාමුදුරන්ගේ බණක් කියනවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ශ්‍රවණය කරන්න ආව නෙමෙයි. මගේ ජීවිත කතාව අහගන්න මං ආවේ. ඕගොල්ලෝ හැමදාම ජීවත් වුණ හැමදාම ඕගොල්ලෝ නොදැක්ක ඕගොල්ලන්ගේ ජීවිතයේ ඇත්ත පෙන්වන්න කතාවක් මේ. සත්‍ය කතාවක්. එක්තරා සත්‍ය කතාවක් මේ. නිවන් දකිනවා කියලා කියන සත්‍ය අවබෝධයක් කරගන්න එකට ඇත්ත අවබෝධ කරගන්න එකට ඔය මම දුක ඕගලන්ට ආපු තැන දුක ගැනත් දුක ඇති වෙච්ච හැටිත් ඔය දුක නැති වෙන හැටිත් දුක නැති කරගන්න ඌ පරිදි වචනය පවර්ලා දෙන එකට ප්‍රතිපදාවක් මේ මං කියන්නේ ඔය ටිකට ඕගලන්ගේ ගිහි ජීවිතයේ තියෙන ප්‍රශ්න ටික නැතුවද තියෙන්නේ ඒ ප්‍රශ්න ටිකට උත්තරයි ණය තුරුස් දරු මුණුපුරන්ගේ ගැටලු ප්‍රශ්න නිසා පීඩිත වෙන මනසේ තියෙන දුක පින්වතුනි ඕගොල්ලන්ට හිතෙයි හාමුදුරුවෝ නම් බණ කියයි අපිනේ දන්නේ gedara තියෙන ප්‍රශ්න දරුවන්ගේ ප්‍රශ්න ණයතුරුස් වල ප්‍රශ්න ඛණ්ඩ නැති එකේ ප්‍රශ්න අඳින්න නැති එකේ තියෙන ප්‍රශ්න දරුවන්ට උගන ගන්න තිය උගන්නවා ගන්න තියෙන ප්‍රශ්න ටික දන්නේ මේ ණයබරින් ප්‍රශ්න ගැටළු වලින් පීඩිත වෙලා මිරිකලා තියෙන ප්‍රශ්න ටික අපිනේ දන්නේ ආමුදුරුණන් කියයි කියලා කියයි. හරි අපි මෙහෙම තුලණය කරමු. ඕගලන්ට තියෙයි ණයතුරුස් දරුවා උගන්වා ගන්න බැරිකම, ඛණ්ඩ නැතිකම, දුකනේ ප්‍රශ්නේනේ. හරි. යම් කිසි කෙනෙකුගේ අම්මා තාත්තත් එක දවසේ මැරිලා දරුවෝ දෙන්නම දරුවෝ එදාම මැරිලා ස්වාමියත් මැරිලා සහෝදරයොත් මැරුණොත් ඒ එන ප්‍රශ්නේද ඒ එන දුකද බරපතල අද මට වෙලා තියෙන ණය ටිකද බරපතල ඒ කාරණාවද බරපතල දරුවට ඇඳුමක් පහළ දෙන්න නැතිකමද බරපතල කොයි දෙකේ දුකද වැඩි වරසාර හිතන්න අම්මා තාත්තත් මැරිලා සහෝදරයත් මැරිලා දරුවෝ දෙන්නත් මැරිලා ස්වාමියාත් මැරුණා නම් ඒ ජීවිතය මොනතරම් ඉතුරු වෙන ආයේ ශේස්ත්‍රයක් නැහැ ජීවිතයක් ජීවිතයට අදාළ ඔක්කොම අංගුපාංග ටික. ඒබඳු අම්මා කෙනෙක් විමුතුනි පටාචාරාව. ඒ අම්මත් මේ දර්ශනය මෙච්චර මේ දර්ශනයේ තීක්ෂණ එයා කොච්චර දක්ෂද? මේ දර්ශනය දකිනකොට ඒ අම්මා සුවපත් වුණා නම් ඕගොල්ලන්ගේ ওই ප්‍රශ්නේ සුවපත් නොවේයි කියලා හිතනවද? ඒ ප්‍රශ්නෙට සාපේක්ෂව ওই ප්‍රශ්නේ ප්‍රශ්නයක්ද කියලා හිතන්නේ. හතර වටේටම ණයයි කියන ප්‍රශ්නේ ප්‍රශ්නයක්ද කියලා හිතේ යෝගලන්ට අපිට තියෙන්නේ මොකද්ද ලෝකයේ ඇවිල්ලා බණි ගහයි නිඳා කරයි අපහාස කරයි මේ දර්ශනේ තේරුණොත් මේ දර්ශනේ තේරුණොත් ගුටි කණ්ඩ බැනුම් අහන්න ඒ වගේ දෙයක් හිත හිතා ඉන්න ඕගොල්ලන්ට ලෝකයක් හම්බ වෙන ලෝක නිරෝධයක් වෙයි ඒ විතරක් නෙමෙයි ඒ ධර්මයට තීක්ෂණ හිත යොමු කරපු එකම ආශිර්වාදයක් වෙයි. ඒ ප්‍රශ්නය කියනක ශනිකවම ලෙහෙන්න. ඔගොල්ලෝ මුකුත් හිතන්න එපා මම මේ ඔයගලන්ගේ ජීවිතයට හයියක් ලබා දෙන්න කියන කතාවක් මගේ පෞද්ගලික යමක් පෙන්වන්න නෙවෙයි ඒ මොකද මම දන්නව කොච්චර බණ ඇහුවත් අපිට ලෝකෙට තියෙන්නේ මේ වගේ දහමේ වටිනාකම තේරුණ ජීවිතයේ ප්‍රශ්නයක් එද්දී ප්‍රශ්නෙටම උත්තර හොයනවා මිසක ඒක අතහැර ගන්න බෑ. නමුත් අපි බය නැතුව අතහැරියොත් මේකට උත්තර එනවා කියන එක කියන්නේ අපි කියමු මේ ඊයේ පෙරේද දවසක අවුරුදු 7ක පුංචි ළමයෙක් තාත්තා මැරිලා අලියෙක් ගහලා අම්මා වැඩකට යනවා කඩේක තව දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා හදාගන්න විදිහක් නැහැ මට පැවිදි කරන්න කියලා ගෙනත් දුන්නා. පුංචි ළමේ. ගෙදර ඉස්කෝලේ යන්නෙත් නැහැ. නිකම්ම ඉන්නේ. ඉතින් මේ ළමයාට අනාගතයකුත් නැහැ. අම්මට බයයි පරිවාසයෙන් හරි ඇවිල්ලා තරගෙන යයිද දන්නෙත් නැහැ නඩු දායිද දන්නෙත් නැහැ කියලා. ළමයා ඉස්කෝලේ යන්නෙත් නැහැ. ජීවත් කරගන්න විදියකුත් නැහැ. ගෙනත් දුන්නා මහාන කරගන්න. මට ඉතින් මේ කිරිසප්පේ කදා ගන්න බෑනේ. මම ඉතින් මොකද කළේ මේ වගේ පොඩි ස්වාමීන් වහන්සලා ඉන්න තැනකට මේ ළමයා මම බාරගත්තේ මගේ බාරකාරත්වයෙන් බාර දුන්නා. ළමයා ආපහු ගෙදර යන්න ඕනේ කියලා අඬනවා. අම්මට කතා කළාම කිව්වා අනේ ස්වාමීන් වහන්සේලා මේ අය වන්න එපා ඉස්කෝලේ යන්නේ නැහැ පිරිවෙනකට දාලා කොහොම හරි S2 පාදලා දෙන්න අකුරු සාත්‍රයක් උගන්වන්න ස්වාමීන් වහන්සේ කියලා. අම්මා එහෙම කතා කරපු හින්දා ළමයා ඇඬුවත් මම ගෙදර යවන්න නැතුව පන්සලට බාර දුන්නා. ඒ වයසේම පොඩි ස්වාමීන් වහන්සේලා හිටියා හිටපු හින්දා ඔන්න ටිකක් අඬ අඬ හිටියා ටිකක් සැර කළාම ඔන්න ඇඬිලා නතර වෙලා හිටියා. සද්ද නැතු ඉද්දී හවස 6ට විතර ඔක්කොටම හොරින් ඇඳුම් බෑග් එකත් අරගෙන මේ කිරිසප්පේ පැනලා ගිහිල්ලා. ඊට පස්සේ දැන් හවස 6ට 6යි කාලට විතර අවුරුදු 7යි. හැම තැනම හෙව්ව දැන් ලොකු වගකීමක්නේ. හරි වගකීමක්. කියන්න කෙනෙකුත් නැහැ. ඊට පස්සේ ඇයි අම්මලාට වගේ කියන්න ඕනේ මම නෑදෑයන්ට වග කියන්න ඕනේ මම ළමයා නැතුණා පැනලා ගියා කිව්වට හරියයි ඊට පස්සේ ඉතින් මොනව කරන්නද ඉතින් ඇත්තට මවට කරන්න දෙයක් නෑ අපි හෙව්ව හෙව්ව හොයන්න බෑ පස්සේ කීප දෙනෙක්ගෙන් ආරංචි කරනකොට මෙහෙම පොඩි ළමයෙක් ගියා ත්‍රිවිල් එකක ත්‍රිවිල් එකක් නැවතුව දාගෙන ගියා කියලා ඔය වගේ ආරංචිත් ආවා ඉතින් මොකුත් නැහැ මම මේ කියන්නේ මගේ ජීවිත සිද්ධිය පස්සේ මම චුට්ටක සිතුවිලි මාත්‍රයක් එවිලාට මට ටිකක් වෙහෙසක් වගේ කියන දුකක් ආව මම දැන් වග කිය යුතුයිනේ කියන. පස්සේ සැතපෙන්න කිට්ටු මම කලේ කිසිම දෙයක් සිත් මාත්‍රයක තිපැද්දුවේ නැහැ හොඳට භාවනා කළා. මේ කලේම සම්පූර්ණ ශුන්්‍යතාවයට සතර මහා ධාතුව ඇතිවීම නැතිවීම බලලා මේ ස්පර්ශ ආයතන හයේ ශුන්්‍යතාවයම දකිමින්ම හිටියා මම මේ බලන ධර්මයේ සත්‍යානුභවයෙන් හෙට උදේ වෙනකොට මට මේ දරුවා වෙන කොහාටවත් නෙමෙයි මගේ ස්ථානෙට ලැබෙන්න ඕනේ කියලා මම අදිෂ්ඨාන කළා වෙන මොකුත් නෙමෙයි ප්‍රශ්නෙන් නිදහස් වෙන්න වෙන මොකුත් දුක් වෙන්නවත් ගියේ නැහැ සතුට වෙන්නවත් තිබෙ නැහැ කියලා හිතුවේවත් නැහැ මම ඒ ගැන සිතුවිලි මාත්‍රයක්වත් ඉපදුවේ නැහැ මම භාවනා කළා එහෙම අදිෂ්ඨානයක් කළා ෆෝන් එක රින්නන සද්දය ඇහිලා තමයි ඊට පස්සේ රෑ වෙලක බහන කරලා නිින්ද ගියා ෆෝන් එක රින්නන සද්දයක යහුණා උදේම ඉස්සෙල්ලාම ආපු පණ්ඩිත තමයි ස්වාමීන් වහන්සේ මේ ළමයා ඉන්නවා මම මේ දැන් ළමයා අරගෙන එනවා කිව්වා ළමයාව කවුද කෙනෙක් ත්‍රිවිලකක දාගෙන ගිහිල්ලා ඊට පස්සේ කොහෙද ගෙදරකට බාර දීලා ඒ ගෙදර මිනිස්සයා පරිප්පුයි බතුයි දීලා එයා මොකද කරන්නේ ආපහු කාටවත් දැනුම් දෙලා නැහැ සේනාසනේ කිට්ටුව පාරක් ගාවින් දාලා ගිහිල්ලා ඒ ගෑනු කෙනා පාරක් ගාවින් ආපහු දාලා ගිහිල්ලා ඊට පස්සේ ආන්දරෝ ගෙනත් දෙනවා මම මේ කිව්වේ ඕගොල්ලන්ගේ ජීවිතයට ඕගොල්ලන්ට පුළුවන් නම් ඔය තරම් දැන් ඕක වගේ දෙයක් වුණොත් ඕගොල්ලෝ කරන්නේ මොකද්ද අඬනවා, කෑ ගහනවා, විලාප දෙනවා, සිතින් දැවෙනවා, පිච්චෙනවා. මම මේ ඒක ගැන කියන්න ඕනේ උනේ මගේ මේ එක කියන්න නෙමෙයි. හයියක් එන්න ඕගොල්ලන්ට. නමුත් මම පූර්ණ විශ්වාසය තිබුව ධර්මය ගැන. සද්ධාව ඇති කරගත්ත මම තුන්රුවන් ගැන. කඩ කපන්න කඩුවෙන් කොටනකොට ස්වාමීන් වහන්සේ නමකට ස්වාමීන් වහන්සේ නිරෝධ සත්‍ය නිරෝධ සංඥාවට එළඹුණා විතර කඩුව ආපහු නැමුණා. අනේ මට ගහයිද දන්නේ අම්මෝ කියලා බයෙන් මිරිකි මිරිකි හිටියනම් අනිවාර්යෙන් කඩුපාර වදිනවමයි. හොරා කඩුව අරගෙන මෙහෙම කොටන්න හදනකොටම හාමුදුරු මේ පුංචි ස්වාමීන් වහන්සේ කලේ රහතන් වහන්සේ කලේ මොකද සලායතන නිරෝධීට හිත තිබුවා. නිරෝධීට සමවැදුණා. මේ ලෝකේ තියෙන ප්‍රශ්නෙමයි මිදුනේ. නමුත් ඕක අනේ මේ මිනිස්සයා මට ගහයිද දන්නේ දැන් කොටයිද දන්නේ අම්මෝ කියලා කෑගහ බයෙන්ම හිටියානම් බය බයට දුක් විඳිනවා කඩුපාරන දුක් විඳින. බයට දුක් විඳෙත් නෑ රහතන් වහන්සේ කඩුපාර වැදුනෙත් නෑ ධර්මයේ වෙන්නේ මේ මරණයෙන් පස්සේ මේ ජීවිතේ. අර දරුවා ගැන හිත හිතා හුරු ගත්තද දන්නේ කවුරු හරි ගත්තද දන්නේ නරක මිනිහෙකුට අහු වුණාද දන්නේ මොනවා හරි වුණාද දන්නේ කියලා හිතුවනම් හිතන්ඩ හිතන්ඩ මම් පිච්චෙයි දුකෙයි වෙහෙසෙයි දැන් දර හැබැයි එක දෙයක් හොඳට මතක තියාගන්න එහෙම මම අදිෂ්ඨාන කළා උදේ දරුවා නාවනම් නාව කියලත් මම ප්‍රපංච උගන්නන්න මම හිතන්නේ මම තාම සත්‍යක්‍රියා කරන්න මම දක්ෂමද කියන තැනක විතරයි මං හිතන්නේ මම දන්නවා මේිට වඩා ගැඹුරට මට මේක කරන්න පුළුවන් නම් මේිට වඩා යමක් කළ හැකියි කියලා. එහෙම කළා සමහරවිට උදේ නාවනම් ඒද මම මේ ධර්මයේ වැරදි කියන තැනකට එන්නේ මම හරියටම මේ සත්‍ය තුල තවම පිහිටිකම මදි. ඒකයි. නැත්තම් එහෙම වෙන්නේ ඒකේ මම කළේ ඕගොල්ලෝ හරියටම ධර්මයේ මේ තීක්ෂණයි මේ තීක්ෂණ ධර්මයට තුරුලා ධර්මයේ ජීවිතය කරගන්න මේ ප්‍රශ්නේ මම දෙනවා පින්වතුනි ඉතින් මම එක එක පැතිකඩවල මේ දර්ශනය ගැන කතා කළා තව බොහෝ පැතිකඩවල් තියෙයි මට. අන්තිමට යම් කිසි කෙනෙක් සතර මහා ධාතුයේ ඇතිවීමත් නැතිවීමත් දැක්වොත් එපමණකින්ම දර්ශන විසුද්ධියෙන් යුක්තයි කියලා කියන්න පුළුවන්. පින්වතුන්ට මනසේ කිසිම දෙයක් නැති හිස් බවක් එළඹුණා කියලා යම් තැනකට ආවා කියලා හිතන්න එපා. ඒකේ තරම් අමාරු දෙයක් නෙවෙයි. ආලෝක නිමිත්තක් ආවා කියලා සුදු පාට එළියක් ඇවිල්ලා ගියා කියලා ඕක හිත වඩන චිත්ත සමාධියක් ඇති වෙන ඕනම කෙනෙකුට ලැබෙන දෙයක්. ඒකේ තරම් දේවල් නෙමෙයි. එහෙම නෙමෙයි ආලෝක නිමිත්තක් උපදවාගෙන මුළු විශ්වයටම පතුරවන්න පුළුවන් මට්ටමටත් එනවා ධානවලදී. හිතේ වැඩිම මත තීරණය කරන්න බෑ. මෙහෙම ඇස් දෙකට බලනකොට ඕගලන්ට මේ පෙනෙන රූපේ සත්‍ය පුද්ගලිය ආත්මෝ දෙයක් නොදකී නම් ඕගලන්ට සතර මහා ධාතුව දකින්න පුළුවන් නම් සතර මහා ධාතු රූපේ හැදිච්ච හැටිත් ඕගලන්ට පෙනෙයි නම් හැදෙන හැටිත් පෙනෙයි නම් මේ මේ රූපයේ බඳු ගති ටිකක් මානසික ගති ටිකක් නිසායි රූපය හැදිලා තින්නේ කියන්නේ මානසික ගති ටිකකුයි සතර මහා ධාතු උදව් කරගෙන මේ රූප හැදිලා තියෙන්නේ. සවිඥානික රූප වලට. අවිඥානික රූප වලදී මානසික ගති ටික නිසා ප්‍රසාද පිහිටලා සතර මහා ධාතු උදව් කරගෙනයි රූප හැදිලා තියෙන්නේ. හැදිච්ච රූපය බලාගෙන රූපය හදන්න හැදෙන පැත්ත අපහු මනසේදිලා. දෙපැත්තට දැකලා මැද අතීතං ඒකවන්තු අනාගතං ဒ ුතියවන්තු පච්චුප්පන්නං මජ්ජේ මැද හැබැයි මජ්ජේ මන්තන්නලපති මැද තැවරෙන්නේ නැහැ මැද අල්ලගන්නෙත් නැහැ ඉන්න පුළුවන් නම් එතකොට මෙන්න මේක මැදයි මෙන්න මේ විදිහට දැක්කොත් ඕගොල්ලෝ මේ සතර මහා ධාතුයේ ප්‍රපංච කරන්නේ සතර මහා ධාතුයේ ඇත්ත ඇති හැටි දකිනවා නැත්නම් පංච උපාදානස්කන්ධය ඇත්ත දකිනවා ස්පර්ශ ආයතන හය ඇත්ත දකිනවා හටගත් ධර්මියෝ දකිනවා සම්මා දිට්ඨි ඌදී ඌ විදිහට දකිනවා මෙන්න මේ දැක්මට කියනවා දිට්ඨි සම්පන්නයි දර්ශන විසුද්ධියක් තියෙනවා දර්ශනේ පිරිසිදු යාගේ මේ මේසේ කියන ගතියට රාසි වෙච්ච රූපෙයි මේ සතර මහා ධාතුව. මේ රූපේ පච්චුප්පන්නයි වර්තමානයි පෙනෙන රූපේ. ආ පෙනෙන රූපේ හදන්න හේතු වෙච්ච ටික අවිද්‍යා කර්ම තණ්හා මානසික ගති ටික අතීතයි. පෙනෙන රූපය ආරම්භය මේසේ මේසේ හොඳයි කියලා යෙදෙන වර්තමාන හේතු ටික අනාගත මෙබඳු වූ රූපයක් නිර්මාණය කරන්න හේතුයි. ඕකයි මේ පටිච්චසම්පාද කියන්නේ.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 මේක උපකාරයි මේ විදිහම පෙනෙන රූපයක් ආපහු හදාගන්න. එතකොට ඕගොල්ලෝ දකිනවා මේ රූපේ සැබෑම ප්‍රകൃතිය මේ පටිච්චසමුපාදයේ දැක්කොත් මේ රූපේ මාව දකින්න බෑ මාව දැනගන්නත් බෑ පෙරපසු ආශ්‍රව සහිත මනසයි ඔයගලන්ට මම කියලා හම්බ වෙන්නේ. ඒ මම කියන ආශ්‍රව සහිත මනස නිසා ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටික පෙනේ. ස්කන්ධ ටික නොදන්නා කම නිසා මානසික ආපව ආශ්‍රව යෙදුණු බව පෙනේ. ඔන්න ওই දර්ශනයට පටිච්ච සම්පාදයට අවබෝධයි චතුරාර්ය සත්‍යයට අවබෝධයි ස්කන්ධෙන් උදේවැද්දන්න සතර මා ධාතු උදේවැද්දන්නවා පංච උපාදානස්කන්ධය උදේ වැද්දන්නවා කියලා ඔක්කොම නම් කරනවා. කෑල ගහ දැකපු දැකපු හැටියට නම් කරනවා. ඔන්න ওই දර්ශනය ඔයගලන්ට පෙනෙයි නං. මේ රූපය මේසේ කියලා බලනකොට වෙලා තියෙන්නේ මොකද්ද කියලා පෙනෙයි නම් සැබෑම ස්වභාවය මේකේ තියෙන ඒකත් ඕගලන්ට පෙනෙයි නම් ditthi සම්පන්නයි කියලා දරාගතර කම නැහැ පෙනෙයි නම් මනසේ තියෙන gati ටික නිසා සතර මහා ධාතු රාශි උනේ කියලා කිසිම සැකයක් නැත්තම් රාශි විච සතර මහා ධාතු බලාගෙන මේසි සහ මේසි කියන කැමැත්ත ඇලීම් කියන gati ටිකත් මනසේ දෙයිනම් ඔය gati ටිකෙන් මෙබඳුම රූපයක් අවකාශ ධාතුවේ ආපහු රාශි කරන්න තියෙන ඉඩයි කියලා දකින්න පටිච්ච සම්පාදය ගැන සැකයක් ඕගලන්ට නැහැ කියලා කිව්වට කමක් නැහැ දර්ශනයක් මට තියෙනවා කියලා කිව්වට කමක් නැහැ අඬන්නේ මේ රූපෙට මේසෙ කියලා. ඇලෙන්නේ නෑ මේ රූපෙට මේසෙ කියලා. ගැටෙන්නේ නෑ මේසෙ එක්ක ඕගොල්ලෝ. ඒක දකින්න පුළුවන් නම් සමානයි ඔක්කොම. එකක් තුලින් සියල්ල දැක්ක හැකි. එහෙනම් මේ රූපේ මම මේක මේසෙ නෙවෙයි නම් මේක මම නෙවෙයි. මේක වීදුරුව නෙමෙයි මේක ඔරලෝසුව නෙවෙයි. මේක වීදුරුව වන්නේ නම් මේක මේසේ වන්නේ නම් මේ රූපේ මම වෙන්නේ නම් ලෝකයට ඒ කොහොමද කියලා තේ දන්නවා. මනසේ ඇති වෙච්ච හේතු ටික නිසා නිර්මාණය වෙච්ච රූපේ බලාගෙන ආපහු ගති ටික මනසේ යෙදිලා. ඒකයි ජේබුයේන කෝ කච්චායන ලෝකෝ අතිතං චේව නතිතංච. කච්චායන මේ ලෝකය බොහෝසෙන් ඇත හෝ නැත කියන එක්ක මේසේ තියනවා කියන එක්ක මේසේ නැහැ කියනවා. මම ඉන්නවා කියන එක්ක මම නැහැ කියනවා. වීදුරුවක් තියෙයි කිය එක්ක වීදුරුවක් නැහැ කියයි. ඒතේති උභවන්ති අනුපගම මජ්ජින තථාගතු අபிසම්බුද්ධා මේ අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ. අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප කියලා පටිච්චසම්පාදේ දේශනා කරන මධ්‍යම ප්‍රතිපදාව. මේ අවිද්‍යා සංඛාරය ඇතිකල්ලි ලෝකයට මේ රූපේ මේසයක් වෙනවා. මේ ස්කන්ධයන්ගේ උදේවැය නොදන්නාකම තිබුණොත් ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම නොදන්නා නිසා ලෝකයා මේ රූපේ මේසයක් කියලා භාවිතා කරනවා. ඒකයි අවිද්‍යා සංඛාරයේ යෙදුනොත් හේතුයෙන් මේ රූපයක් හදාගෙන ඒ රූපය බලනකොට මේ වගේ gati ටික යෙදෙනවා කියන ධර්මතාවයක් තියෙයි මේ ටික නොදන්නාකම තිබුණොත් මේ රූපය ඌදේ ඌ විදියට රූපය හදාගන්න හේතු වෙන ටික නොදන්නා කමම හේතුවක් වෙනවා මේ රූපය මේසයක් ඇත කියන කාරණාවට ඇතගෙන අන්තයට යන්න ගිහිලා දුක් විඳින්න. අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධා. අවිද්‍යාව නැති වුණොත් කර්මය හෝ ආහාර නැති වුණොත් මේ වගේ රූපයක් හටගන්නේ නැහැ කියලා දකිනවා. එහෙම නැත්නම් අවිද්‍යා කර්ම තණ්හාවෙන් හටගත්ත මේ රූපය මේසේ එතකොට ඒ මේසි කියලා දකිනකොට දැන් අපිට පුළුවන් නම් මම මේසෙ කියලා මේ රූපේ හදාගත්තා. අවිද්‍යා කර්ම තණ්හාවකින් සතර මහා ධාතුවේ රාශි උනේ. මේසෙ හදනවා කියලා මේසයක් හදාගත්තා කියලා කියන තැනක උනේ මනසේ තියෙන gati ටිකට සතර මහා ධාතු රාශි වුණා නේද කියලා. දකිනවා නම් ඒ නිසා මේසේ කියන gati ටික මනසේ යෙදුනේ කියලා දකිනවා නම් අවිද්‍යාව නිරුද්ධ වුණොත් සංකාර නිරුද්ධ වුණොත් රූපය අවිද්‍යාව නැතිවීමෙන් කර්මය නැතිවීම තණ්හාව නැතිවීම ආහාර නැතිවීමෙන් මේ රූපේ නැති හොඳට මතක තියාගන්න ඕනේ මේ සියක් වූ රූපේ ගැනයි මේ කිව්වේ කියන එක මේක ඊට තුළ සිවුම් එකක් ඈ පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධ කියන්නේ මේ භෞතික නන් නෙවෙයි සතර මහා ධාතු රූපයේ මේසේ රූපයක් වුණ හැටි මටයි ඒක මේසේ රූපයක් වුණේ මේස මේසෙ කැඩීම නිසා මේසෙ රූපේ නැතිවීම නිසායි දුක් විඳින්නේ. මේස රූපයක් හදාගත්ත හැටි මේ කියන්නේ මම. අවිද්‍යාව කර්ම තණ්හා ආහාරයන්ගෙන් තමයි මේස රූපයක් හැදෙන්නේ. මොකද රහතන් වහන්සේලා මේස රූප හදන්නේ නැති නිසා ආහාර ප්‍රත්‍යේ මනසින් චිත්තජ රූපයක් හදාගෙන අවකාශ ධාතුවේ ආහාර ප්‍රත්‍ය නෝන තියාගෙන රහතන් වහන්සේලාටත් මේ භෞතිකයේ හැදී හැකි. ඒක දකිනකොටත් සතර මහා ධාතු රූපයේ ආහාර ප්‍රත්‍යෙන් හටගත්ත සතර මහා ධාතු නිසා අවකාශ ධාතු තුල මේ රූපය හැදිලා තියෙනවා කියන කාරණාව යෙදෙන්න පුළුවන්. ඒක හොඳට මතක තබා ගන්න ඕනේ. මම මේ කතා කරන සිද්ධියටත් භෞතික වස්තුවම විතරක් පදනම් වෙලා නෙවෙයි ඈ. භෞතික වස්තුවත් පදනම් කරගෙන මේස රූපයක් හදාගන්න. උගලන්ට කෙටි උපමාවක් මම ඕකට කිව්වොත් අපි දැන් මම කාට හරි මෙහෙම දෙයක් දෙනවා නම් දෙන්නා සහ ලබන්නා කියන ටික ඒ කෘත්‍යයටයි නිර්මාණය වෙන්නේ. දැන් මම අතේ තියාගෙන ඉන්නකොට මට දෙන්න කියලා කියන්නේ මම හිමිකාරයෙක් මේකේ නියම නියම වචනේ අර්ථය ගත්තාම මේකේ අයිතිකාරයෙක් මම මම කාට හරි දුන්නට පස්සේ එයා ලබන නෙමෙයි ලබා ගත්ත කෙනා හිමිකාරයෙක් එයා මම මේ මොහොතේදී දෙනම වගේම එයා ලබන්න වෙලා මගේ අතින් අනිත් අතට අතහැරනකොටම මගේ දෙන්නකම ඉවරයි අරයාගේ ලබන්නකම ඉවරයි. මගේ හිමිකමින් අතහැරුණා අරයා හිමිකාරයෙක් වුණා. ඊට පස්සේ ඒ වගේ අර්ථයක් මම මේ කියන්නේ. මේ රූපය අම්මා උනේ කොහොමද? සතර මහා ධාතු රූපෙකින් නෙමෙයි මම දුක් විඳින්නේ. අම්මගේ රූපෙ ලෙඩ වෙච්ච නිසානේ. අම්මගේ රූපෙ දිරපු නිසානේ. අම්මගේ රූපෙ නැසුණු නිසානේ. ඒ දුක ගැන මේ කියන්නේ. ඒකයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් ආහාර ප්‍රත්‍යයෙන් හැදෙන්නේ මේක තව සියුම් නමුත් දැනට එච්චරම සියුම් නැත්තම් ඒකයි ආසීසූපම සූත්‍රයේ පෙන්වන්නේ ඉස්සල සතර මහා ධාතුවට කියලා බලන්න කියලා ඊට ඒක තවදුරටත් ඔය දැන් මම කියපු මට්ටම පෙන්වන්නේ ඒ මට්ටමෙන් ඕගොල්ලන් ඔය මට්ටම වහු කරගෙන යනකොට තමයි සතුරු වදකිය පස් දෙනා හම්බ වෙනවා කියලා සියුම්ම මට්ටමට තවත් සියුම් මට්ටමට පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධය කියන්නේ පමන කළ නොහැකි සියුම් මට්ටමකට යනවා ඒ මට්ටම අවබෝධ වෙනකොට කාමයේ සම්පූර්ණ අතහැරෙනවා. රූපේ පිරිසෙන් දකින්න මට්ටමට එනකොට. ඉතින් මම හිතන්නේ දල වශයෙන් හරි මං කියපු දේ ටිකක් හරි තේරෙන්න ඇති. මෙන්න මේ දර්ශනය ඉගෙන ගත්තට පස්සේ දැන් සුදුසු යෝගුළු භාවනා කරන්න. දැන් සීලයක පිහිටන්න සමාධියට උපකාර පිණිස බුදු ගුණ අසුබේ මරණය මෛත්‍රී ආනාපාන සති ඕනම සමතකමටහනක් හොඳට ප්‍රගුණ කරන්න. ඊට පස්සේ ස්කන්ධයන්ගේ උදේවැය බලන්න විදර්ශනා කරනවා කියලා. ස්කන්ධයන්ගේ උදේවැය බලන්නේ මෙතන ඉඳගෙන අම්මා සිහි කරන්න හිතනකොටම වෙනද වගේ තොර තෝංචයක් නැතුව බාහිර ඉන්න අම්මා ගැන ඉන්නවා කියලා හිතාගෙන සිතුවිලි වැල් පහල කරගන්න එපා. මේ සිහි කරනකොට මේ තමයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත කර්ම නිමිත්ත නේද? මේ නිමිත්ත හිතේ මගේ හිතේ නේද උපන්නේ හොඳට තීරණය කරන්න. විදර්ශනා කරනවා කියන්නේ විශිෂ්ට දර්ශනයක් විශේෂයෙන් දකිනවා. මේ හැඩයට නේද මම තණ්හා උපාදාන වෙන්නේ මම අම්මා බලන්න කියලා කියන්නේ මේ හිතේ තියෙන අවිද්‍යා සංකාර තණ්හා උපාදාන කියන මේ ගති ටික නැත්තම් අවිද්‍යා කර්ම තණ්හා කියන මේ ගති ටික උදව් කරගෙන මේ හිතේ තියෙන හැඩේට තණ්හාව කියන්නේ හැඩේට සමාන රූප අවකාශ ධාතුවේ හොයනවා අන්තිමට අවකාශ ධාතුව පුල මේ හිතේ හැඩේට රාසි වෙච්ච සතර මහා ධාතුව රූපේ හම්බ වෙන තාක් හොයනවා හම්බ වුණ ගමම්ම ඒ රූපය දකිනකොටම මේ සිහි කරන gati ටිකම එදාම යෙදෙනව නේද කියලා ඔහොම බලන්න. ඔහොම බලනකොට බලනකොට ඕගලන්ට තේරෙයි මේ හිතේ තියෙන gati ටිකෙන් සතර මහා ධාතු රූපේ උපද්දලා සතර මහා ධාතු රූපේ දකින්නකොට හිතේ තියෙන gati ටික යෙදුණා කියලා දැක්කහම බාහිර අම්මව සිහි කරන්න බෑ. අම්මා සිහි කළා ගියෙත් දකින්නව හම්බුණා කිව්වෙත් මානසික ක්‍රියාකාරීත්වයක් කියලා දකින්නවා.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 ওই විදිහටයි විදර්ශනා කරන්නේ. ඌදී ඌ විදිහට පෙන්වන්න. මේ පෙනෙන රූපය පෙනෙන රූපයට හේතු ටික පෙන්වන්න. ඔය විදර්ශනාවට කෑලි කඩ කඩ බලන්න එපා. කෑලි කඩ කඩ බැලුවොත් ඕගොල්ලෝ මේ පෙන්වන දර්ශනෙන් ගොඩක් ඈතට යයි. එතකොට වෙන්නේ හැඟවෙන එක. මේ රූපේ කඩලා කඩලා කඩලා කුඩු කරලා බැලුවහම විදර්ශනා කරන්න තියෙන භූමිය නැති කරගත්ත එක විතරයි වෙන්නේ මිසක විදර්ශනාවක් උන්නේ නැහැ ඒක. මේ රූපය කඩලා කඩලා කඩලා රූප කලාප කලාප කඩලා මේ දැන් සෙනයක් සෙනයක් පාතා විනාශ වෙනවා කියලා බැලුවොත් අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් නිර්මාණය වෙච්ච රූපය හඳුනා ගන්න තිබුණු අවස්ථාව ගිලිහිලා ගියේ. එතකොට උනේ නිවන් දකින්න තියෙන ශේස්ත්‍රයේ හිතලම විනාශ කරගත්ත එක මිසක නිවන් දැක්කා නෙමෙයි. නිවනට ලං වුණා නෙමෙයි නිවනින් ඈත් වුණා. ඒකයි උච්ඡේද දෘෂ්ටිය කියන්නේ සම්මාදිටියෙන් අහකට යන එක. මේසේ තියනවා කියන එක සාස්වතයි. කඩලා කඩලා රූපකලාප බලලා මෙතන මේසි කියලා දෙයක් නැහැ. රූපකලාප කොට බිදි බිදි යනවා. කියලා බැලුවා කියලා රූපේක අනිත්‍ය බැලුවේ නෑ ඕගොල්ලෝ. ඒක රූප කලාප බිඳි බිඳි යන එකක් උයෝ බලලා තියෙන දැන් වෙන එකක් මේ බලන තරු ගැනගෙන ඉන්නවා වගේ එකක්. කඩලා කඩලා රූප කලාප බිඳි බිඳි යනවා කියලා බලනවා කියන්නේ රූපය අනිත්‍ය උදේවැය බලන එකද? දැන් රූපෙ බිඳි බිඳි රූප කලාප කැඩෙනවා ඇතිවි නැති වෙනවා කියන එකක් නේ ඕගොල්ලෝ දැන් බලන්නේ. නමුත් බුදුහාමුදුර දේශනා කළේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධේ රූප උපාදාන ස්කන්ධය ඇති වෙන හා නැති වෙන හැටි බලන්න. රූප උපාදාන ස්කන්ධේ මොකද රූප ආයතනේ මේසේ. අද අපි මේසේ කියලා අසුරු කරන එක තමයි අපිට රූප උපාදාන ස්කන්ධේ. ඒ රූප උපාදාන ස්කන්ධය ඇති වෙච්ච හැටි තමයි දකින්නේ. මනසේ තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියන ආහාර තණ්හා කියන gati ටිකට සතර මහා ධාතු ටික රාශි වුණා. මේ ටික නොදන්නාකම නිසායි මේ රූපය නොදන්නාකම නිසා හටගත් නිමිත්තටයි මේ මේසි කියලා කියන්නේ. මේ අවිද්‍යාවයි මේකේ උත්තරේ එන්නේ. ලෝකයා මේසයක් හදාගත්තා කියන තැනක තියෙන සිද්ධිය දකිනවා. ලෝකයට අවිද්‍යාව තුලයි මේසය හැදිලා තියෙන්නේ. අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් සතර මහා ධාතු රාශි කරගෙන සතර මහා ධාතුව නිසා මනසේ ওই ටික දකිනකොට මේ සිද්ධිය නොදන්නාකමට මේ රූපේ මේසයක් කියන හැඟීමෙන් ඉන්නේ ලෝකයා. විදර්ශනා කරන්න එහෙම. එතකොට ඒකයි නිදොස් වූ ආර්ය මොනවට දුක් ගෙවීම පිණිස පවතින ස්කන්ධෙන්ගේ උදේය කියලා කිව්වේ. ඔය ටික හිතන ගමන් හිතට එන නිමිති වෙනද වගේ බාහිර ඉන්න දේවල් ඉන්න අය ගැන හිතන්න හිතින් සිතුවිලි වැල් යන්න හදනකොටම ලොප් කරගන්න. මේ තමයි මගේ මනසේ තියෙන කර්ම නිමිත්ත මේක උදව් වෙන්නේ සතර මහා ධාතු අවකාශ ධාතුයේ තුල හොයාගන්න හදාගන්න රාශි කරගන්න. හොයාගත්ත හදාගත්ත රාශි විච්ච සතර මහා ධාතුව බලාගෙනත් මේ ගතියම නේද යෙදෙන්නේ. ඕම හිත හිතා ඉන්න තුන් කාලේ ඔය පටිච්ච සම්පදාය මෙන්න එක. පටිච්ච සම්පදාය අවිද්‍ය සංකාර විඥාන නාම කුසලතන පස්ස වේදනා කියන නන් ටික කියලා නැතුව අරමුණක් ගන්න පෙනෙන හිතෙන කම නිසා පෙනෙන කම පෙනෙන කම නිසා හිතෙන කම කියන කාරණා ටික යෝගල විදර්ශනා කළේ. ඕගොල්ලෝ නුවණේ මම මේ පටිච්චසම්පාදින්නේ මෙනෙහි කළේ කියලා. මේ ස්කන්ධයන්ගේ උදේවැයනේ බැලුවේ කියලා. මේ දුකයි දුක ඇතිවීමයිනේ බැලුවේ කියලා. ඔන්න ওই විදිහට මෙනෙහි කරන්න සමතකමට අහනකින් හිත වඩන්න ඒ සඳහා සීලයක පිළිලා තියන්න මෙන්න මේ සීලයක පිළිලා හිත වඩමින් නුවණින් මෙනෙහි කරන්න. උන් ওই ටික කරනකොට ඕගොල්ලන්ට මේ ස්පර්ශ ආයතන හයෙන් කිසිවක් Taman කියලා දකින්නේ තමන්ගේ කිසිවක් දකින්නේ කිසිවක් තමන්ගේ ආත්මයයි කියලා දකින්නේ නැති තැනක් එයි. ඒ ඇත්ත ඇති හැටි දකිනකොට මෙච්චර කාලයක් සතර මහා ධාතුවේ পায় පැකිලා වැටීම නිසා විඳ දුක ගැන ඕගොල්ලොම කලකිරේ. කලකිරිල සතර මහා ධාතු දිහා මේ රූපෙ දිහා බලන්නේ නෑ මේසෙ කියලා. මේ රූපෙ දිහා බලන්නේ නෑ වීදුරුව කියලා. මේ රූපෙ දිහා බලන්නේ මම කියලා. මේ රූපෙ දිහා බලන්නේ මගේ අත කියලා. ඇත්ත ඇති ඇති දකිනකොට බලනවා කියලා කියන්නේ මේ රූපෙ දිහා මම කියලා ඇලිලා ඇලෙනකම තියෙනවා මොකෙන්ද? දිට්ඨියනුත් ඇලෙනවා. උපාදානය කියලා කියන්නේ මේ රූපේ මම කියලා අත්වාද උපාදානයි. වීදුරුව කියලා කාම උපාදානයි. මේ උපාදාන වශයෙන් ගන්නවා කියන දික්ටි වශයෙන් ඇලෙන්නේ නෑලෙනකොට මේ ස්පර්ශ ආයතන හයේ ඇත්ත බලනකොට වීදුරුව කියලා බලන්නේ නැත්නම් උරලෝසුව කියලා බලන්නේ නැත්නම් මිනිසයා කියලා මම කියලා බලන්නේ නැති වෙනකොට ඌදේ ඌ විදිහට මෙහෙම ගතට කරන නිසා නිර්මාණය වෙච්ච සතර මහා ධාතුව දකින්නකොට වීදුරු වෙනවා. දකින්නකොට ඔරලෝසු කියන එක එනවා. දකින්නකොට මම කියන හැඟීම එනවා. ඒක ඔප්පුත් කරගන්න මේ හැඩේ බිත්තියක තිබුණා තොරලෝසු කියලායි. මේ හැඩේ පත්‍ර කඩදාසිය කිව්ව තොරලෝසු කියයි. මේ ඔරලෝසු කියන එකයි. එහෙනම් ඇත්ත තමයි මේ කියන එක කියලා තීරණය කරගන්නවා. කරගෙන තව ටිකක් හයිය ගන්නවා. අරගෙන රූපේ බලන්නේ ඔරලෝසු කියලා රූපය නිසා ඔරලෝසු කියන හැඟීම් ටික පාළ වෙනවා. ඔහොම බලනකොට මේ රූප පැත්ත බලන්නේ මේ ආශ්‍රයන්ගේ අරමුණු කරන්නේ උපාදාන වශයෙන් ගන්නෑ රූප ස්පර්ශ ආයතනයි. එතකොට මේ මනසේ තියෙන මේ අද තියෙන කෝණ ටික ගෙවිලා යනවා. නොවැළෙනකොට මනසේ තියෙන මේ ගති ටික මිදෙනවා. අම්මා තාත් රූප ටික දුව පුතා අම්මා තාත්තා අයියා අක්කා මම ගෙවල් දොරවල් කියලා දකින ගතිය මිදෙනවා මනසේ. සියලුම ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගේ මනස මිදෙනවා. මිදුනහම මිදුනා කියන නුවණ එනවා. මේ ස්පර්ශ ආයතන හයේ අනිමිත්ත බව තමයි තියෙන්නේ, ශුන්්‍යත බව තමයි තියෙන්නේ, අපනිහිත බව තමයි තියෙන්නේ. පෙනෙනකොට සතර මහා ධාතුයි කියලා දකිනකොට සත්වය පුද්ගලිය දකින්නේ ශුන්‍යයි. ප්‍රාර්ථනා කටයුතු ගෙවල් දොරවල් ඉඩකඩම් වස්තු කිසිවක් දකින්නේ අපනිහිතයි. ඇලිය යුතු කැමති යුතු කිසිම නිමිත්තක් සතර මහා ධාතු තුල දකින්නේ අනිමිත්තයි. එක්ම නිමිත්තක් තියේයි සතර මහා ධාතු නිමිත්ත හැම ධර්මතාවයන්ගේම අනිමිත්තයි එක්ම නිමිත්තක් තියේයි ඒ ගැනට නුවණයි. පෙනෙන වෙලාවේදී ඔය මට්ටම තියෙන එකට කියනවා අනිමිත්ත ශුන්්‍යත අපනහිත චේතු විමුක්තිය කියලා. මේ චේතු විමුක්තිය කුමකටද? නිවනට. කුමකටද නිවනට? මේ මට්ටමට ඇහැ හදාගෙන රූප බැලුවොත් වෙන ලාභේ තමයි පැත්තකට ගියාම දැකපු දේ ඉතුරු නැතුව නිරුද්ධයි කියන කෙලඹ සිටිනවා. කණ්ණාඩියට එබුණාම අහකට යනකොටම දැකපු ඡායාව චුට්ටක්වත් නැහැ කියලා පේනව නේද ඔයගොල්ලන්ට? පෙනෙන අරමුණේ අරමුණ හිස් කරගන්න ඇතුළ ඉස්සෙල්ලා. ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩ මිලමුදල් සත්ත්ව පුද්ගලියෝ අස් කරගන්න මේ ආයතන ටිකෙන්. මේ ආයතන 6 ඇතුළ හාරලා අයින් කරගන්න. ද්‍රව්‍ය කාරණා ඉවත් කරගන්න ආයතන 6 ඇතුළේ තියෙන. එතකොට ආයතන 6 අනිමිත්ත ශුන්්‍යත නිමිති නැහැ ශුන්්‍යතාවයක් ප්‍රාර්ථනා කොට යුතු කිසිවක් නැහැ ආයතන හය ඇතුලේ. හිස් ගෙවල් හයක් හම්බ වෙයි ඉස්සෙල්ලා ඕගලන්ට. මේ ආයතන හය හිස් කරගන්න. එහෙම හිස් වුණාම ශුන්‍යෝගාමී. ඒ හිස් වුණොත් මොකද වෙන්නේ? එතකොට ඇලෙන්න මොකුත් නැහැ. එතකොට තමයි Taman ඒක නැහැ. ඒ දේ Taman එක නැහැ. එතකොට තියෙන වාසිය මොකද්ද? නුවණින්මයි මේ අරමුණ එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ලෝකෙ දන්නවා. ස්පර්ශ නිසා මේ සංඥාවක් පහළ වුණා කියන තැනකින් එයාට නුවණයි. හැබැයි මෙබඳු සංඥාවක් උපදිනකොට ආශ්‍රව සහිත මනස වීදුරුව කියන හැඟීම යෙදිලා ඒක නොදන්නා කම නිසා ලෝකයා මේ රූපයේ වීදුරුව මේ සංඥාව වීදුරුව කියන තැනින් හිතාගෙන ඉන්නවා කියන එකටත් නුවණයි යාට. එයා ගාව එහෙම එකකුත් නැහැ පුරාණ අවිද්‍යාවේ මනසේ මේ රූපේ දකිනකොට කලින් Tamanta මේක වීදුරුවක් පෙවුණු හැටි දන්නවා දැන් වීදුරුවෙන් Tamanගේ මනස ශුන්‍යයි නිදහස් නිදහසේ ඇති සිසිලසත් විඳිනවා ලෝකයා තාම වීදුරු මේ රූපේ නිසා වීදුරුවකින් දුක් විඳින බවත් එයාට පෙනෙනවා ඒ නිසා හැම වෙලාවෙම නොයලුණු මනසකින් ඉන්නේ නොගැටුණු මනසකින් ඉන්නේ. ඇලෙන්න ගැටෙන්න ශේස්ත්‍රයක් නෑ. හිතලා කරනවා නෙමෙයි ජීවත් වෙන්නේ. එයාව ජීවත් කරවනවා ඥාන දර්ශනේ මේ විදිහට. ආයතන ටිකෙන් බැහැර කළා. පෙනෙන දෙයින් අහකට යනකොටම කණ්ණාඩියට ලැබුණු ඡායාවයි ඇහෙන් බලන රූප නිමිත්තයි අතර යාට වෙනසක් නෑ. ඉතුරු නැතුවම නැති වෙනවා. ඊගාව මොහොතේ කැරකිලා අනිත් පැත්තට එනවා. එහෙනම් පෙනින්නේ පෙර නොතිබීමයි කියන එක. ඉතුරු නැතුව නැති වුණොත් කණ්ණාඩිය ගාවට යනකොට ඊගාව දර්ශනීයදී ඕගොල්ලන්ට ඉතුරු නැතුව ඕගොල්ලන්ට පෙන්නනවා පෙර නොතිබීමයි හටගත්තේ කියලා. පෙර නොතිබීමයි හටගත්තේ කියන එක තිබුණොත් එයා ඊගාවට පුරවනවා ඉතුරු නැතුව නැති වෙනවා කියන එක පෙන්නනවා. ඉතුරු නැතුව නැති වුණොත් පෙර නොතිබීම හටගත්ත කියන එක පෙන්නනවා. ඒ ධර්මතා දෙක ධර්මතා දෙක නිසා පවතිනවා. එකල්ලි. හිතලා කරන්න ඕනේ පෙර නොතිබීම හටගත්තොත් තමයි මේ අරමුණ ඉතුරු නැතුව නැති වෙන්නේ. ඉතුරු නැතුව නැති වුණොත් තමයි ඊගව මොහොතදී පෙර නොතිබීම හටගන්නේ. ඕගොල්ලන්ට දැකපු දේ සිහි කරන්න බෑ ශුන්‍යතා මේ නිවන අහුවෙන්නේ ආයතන නිරෝධී. මේ චේතු විමුක්ති ස්පර්ශ ආයතන හය ඇතුළේ හිස් කරන්නේ සතර මහා ධාතුවේ උදේවැය බලලා ආය සතර මහා ධාතුට හිත තබලා මේ ද්‍රව්‍ය කාරණා පුද්ගලයන්ගෙන් ආයතන 6 ඇතුළේ හිස් කරගත්තේ ඇයි? ඇතුළේ ඇලෙන්නේ නැති වෙන්න නොයලුනා කියලා කිව්වේ ඕකට. ආශ්‍රංගෙන් කෙලසුන්ගේ මනස මුදවගත්තේ මොකටද? මේ චේතු විමුක්තිය කොමකටද? නිවනට. සලායත නිරෝධයට. හටගත් දේ නැති වෙනවා කියන එක දකින්න. ඒකට කියන සෝප දිශේෂ නිබ්බාන. ඒ නිරෝධයේද ස්කන්ධ මාත්‍රයක්. නිරෝධ සංඥාවකින් ජීවත් ඒක කුමකටද? අනුපදිශේෂ පරිණිරවාණය සඳහා. මෙන්න මේ ටික කළොත් ඕගොල්ලන්ට මේ ජීවිතේදීම ඇත්තට මේ ජීවිතයේදී කතාවක්වත් නැහැ මේ දැම්ම නිවි සැනසෙන්න පුළුවන් දර්ශනයක් මම පෙන්වුවේ කෙනා කෙනාගේ දක්ෂතාවයේ මත කෑම එකක් බෙදලා තියෙන අතට අහුවෙන ප්‍රමාණය Tamanට ඕනේ ප්‍රමාණය අරගන්න එකයි තියෙන්නේ. ඉතින් මෙච්චර කාලයක් සසර අපි ආවා දුක් විඳා නමුත් මේ අනන්ත අපරිමාණ සංසාර දුකින් එතර වෙන්න මේ අවස්ථාව හම්බෙච්ච එකේ මේකේ ප්‍රයෝජනයක් අරගෙන සසර දුකින් මිදෙන්න කටයුතු කරගන්න කියන තැන හැමදිනාටම මතක් කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. පින්වතුන් අපි කෙටියෙන් පින් අනුමෝදන් කරමු. අද දවසේදී මේ සියලු ආකාරම් පහල කරගත් සියලු කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් ඔබ හැම දිනාටම තාරක්ෂසපයන්නා වූ කල්යාණ මිත්‍ර සම්මාදිටක සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා කියන අදහසෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා චවුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං ආකාසට්ටා චවුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධියන්තු සිවම් පදං මේ තුලින් ජනිත වුණා වූ සියලුම කුසලයන් මේ ධර්ම ශ්‍රවණය කළා ස්වාමීන් වහන්සේලාගෙත් කීපින් උතුම්ගෙත් නමින් නැසී කලුරිය කළා වූ සියලු ඥාතින්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා මිය පරලෝක යවූ සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේ මේ දේශනාව තුළින් ජනිත වුණා වූ සියලුම කුසල ධර්මයන් ගෞරවනීය මහා සංඝරත්නයට අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා ඒ වගේම පිටුවත් සිල්මෑනුරුන්ටත් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා ස්වාමීන් වහන්සේලා සිල්මෑනුරුන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වෙත්වා ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවන සැනසෙන්නට මේ කුසල ධර්මයන් පාරමිතාවක්ම වේවා කියලා අපි මනෝදන්. ඒ වගේම අද දවසේදී මේ පින්වතුන්ට මේ සසර දුකින් නිවීම පිණිස පවතින සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කිරීමට ඉඩ අවස්ථාව සලසලා කලන කමෙන් මේ කුසල ධර්මයේ සිද්ධ කළේ අත්හැරීම තම පදනම කොටගත් විශ්වපාරමී පදනම විසිනි. ඉතින් මේ පදනමට මතක් කරනවා භෞතිකය අතහරිනවා වගේම තෘෂ්ණාවගේ අතහැරීම පිණිස පවතින මේ ධර්මයත් අතහරින්න නම් එපා අතහරින්නේ නැතුව අතහරින පිණිස පවතින මේ ධර්මය අරගෙන තෘෂ්ණාවගේ අතහැරීමටත් කටයුතු කරන්න කියන කාරණාව මතක් කරනවා. ඉතින් ඒ අත්හැරීම පිණිස කටයුතු කරන කල්යාණ මිත්‍රයේ පින්වතුන් ටික තමයි පින්වතුන්ගේ තණ්හාවගේ අතහැරීමට අද මේ දායක වුණේ. ඇත්තටම අත්හැරීමේ වචනයට උදව් කරන කටයුතු කරන කමේ වචනේ පරිසමාර්ථයෙන් වූ සිද්ධියක් අද දවසේදී නම් කළා. තණ්හාවගේ අත්හැරීමට කටයුතු කළ තණ්හාවගේ අත්හැරීම සඳහා උදව් කළ දුන නියම අත්හැරීම ඒක. ඉතින් ඒ කලන කමින් මේ හැම දිනාටම කුසල් සුද්ධ කළා ගන්ට උදව් කළා වූ ඒ විශ්වපාරමේ පදනමේ සියලුම සමාජික සහ කල්යාණ මිත්‍ර දායක දායකාවන්ගේ සීල සමාධි ප්‍රඥා දියුණු වීම පිණිස මේ කුසල ධර්මයේ හේතුපාරමී වේවා කියලා මම ආශිංසනය කරනවා. එසේම අද දින ධර්ම ශ්‍රවණයේ සඳහා පැමිණි සියලුම දෙවි දේවතාවුන්ටත් සියලුම උපාසක උපාසිකාවන්ටත් අප නමින් නැසී මිය පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ පින වේවා කියලා මේ පදනමේ මෛත්‍රී සහගත අදහසකුත් තියෙයි. ඕගොල්ලන්ටත් සියලු දෙවියන්ටත් මිය පරලෝකයේ සියලු දෙනාටත් ඒ සංවිධායක මණ්ඩලයේ ඒ කලන සිත් වූ පරිදි ඒ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරනවා මේ ධර්ම ශ්‍රවණය කළා වූ සියලු දෙනාටත් විශ්වපාරමී පදන මේ සියලුම දෙනාටත් මේ කුසල ධර්මයේ සඳහා ඔබ අප සෑම දෙනාම ඒක රාසී කළා වූ සියලුම කල්යාණ මිත්‍රයන්ටත් හැම දිනාටම ඒ වගේම මෙතෙන්ට එන්න ඉඩ අවස්ථාව සලසලා ඕගලන්ට එන්න නොහැකිව ගෙවල් දොරවල් යම්තාක් පිරිසක් සිටිනම් ඒ සෑම දිනාටත් පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්රුවන් සතු අනන්ත ගුණම් වලයෙන් මේ පුණ්‍ය ශක්තියගේ බලයෙන් මේ සෑම දිනාගේම මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල උපද්‍ර දුරු වේවා කරන කියන යහපත් අදහස් සියල්ල සමුද වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණ වැඩවදාලා උතුම් වූ අජරාමර නිර්වාණ සම්පත්තිය අද අදම සාක්ෂාත් කර ගැනීම පිණිස මෙම කුසල ධර්මයන් උතුම් නිවන් පිණිස පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා අනුමෝදන් වෙන්න. ඔහොම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයිරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චාතු නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු